වගේම විරිය කියන තියෙන කෙනාට පමණයි නැත්නම් ඒ වගේ ප්‍රතිඵලයක් වශයෙන් පමණමයි මේ ප්‍රීතිය ඉදිරිපත් වෙන්නේ. එහෙම නැති කෙනාට ප්‍රීතියක් ධර්ම ලෝකයේ ශාසනය විඳ ගන්න බොහොම අමාරුයි. මෙතනදී සඳහන් කරනවා තස්මින් සමයේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස තස්මින් සමයේ භික්ඛවේ භික්ඛුනෝ ආරද්ධ විරියස්ස යම් සමයක යම් වේලාවක යම් අවස්ථාවක මේ භාවනා ජීවිතයේ ආරම්භන ලද විරියත්තා වූයේ භික්ෂුවට uppajjati pīti nirāmisā උපදිනවා නිරාමිස වූ ප්‍රීතියක් වෙන විදිහකට කියනවා නම් ඒ අරමන ලද විරිය නැති කෙනාට එහෙම ප්‍රීතියක් බලාපොරොත්තු වෙන්න බෑ. එහෙම කෙනාට තියෙනවා ප්‍රීතියක් ඒකට කියනවා ආමිෂ ප්‍රීතිය කියලා. ඉතින් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ ආමිෂ ප්‍රීතිය සහ නිර්ආමිෂ ප්‍රීතිය කියන එක. ඒක සාමාන්‍යයෙන් කෙටියෙන් මතක් කරගන්නවා නම් ඇහැට රූප බලනකොට ප්‍රියමනාප Tamange හිත ගන්නාසුළු දෙයක් දකිනකොට ඒ දැකීමේදී අපිට ප්‍රීතියක් ලැබෙනවා. ඒ ප්‍රීතිය ඒ රූපයත් එක්ක ගැටෙමින් පවතින තාක්කල් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රීතිය අර දකින රූපය මතයි පහළ වෙන්නේ. රූපය ද්‍රව්‍යාත්මක දෙයක් අල්ලන්න කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒන් උපදින ප්‍රීතියටත් කියන්නේ ආමිෂයෙන් හටගත් ප්‍රීති නිසා ආමිෂ ප්‍රීතිය. ඒ වාගේම යමක් අහනකොට ඒ අහන දේ තමන්ගේ රුචියට මනාපට ඉදurang පිනවන ගතියට එනවනම් ඇහිමිනුත් ප්‍රීතියක් ඇති වෙනවා. ගන්ධ සුවඳ බැලීමෙනුත් ප්‍රීතියක් ඇති වෙනවා. රස ආහාර ගැනීමෙනුත් දිවෙන් ප්‍රීතියක් ඇති වෙනවා. කයට සුඛෝපභෝගී යාන වාහන පහසුකම් දීමෙනුත් ඉඳුන් හිටුන් පහසුකම් වලිමුත් ප්‍රීතියක් ඇති වෙනවා. Taman hitu hitu ආකාරයට ධර්ම කාරණා මත වෙනකොට ධර්ම කියලා මේකෙන් අදහස් ගන්න හිතවිලි මතුවෙනකොට ඒත් ප්‍රීතියක් ඇති වෙනවා. තමන්න මනාප දේවල් මතුවෙනකොට. මේ විදිහට රූප මත, ශබ්ද මත, ගන්ධ මත, රස මත, භාස මත, ධර්ම මත පහළ වෙන ප්‍රීති වලට කියනවා ආමිෂ ප්‍රීති කියලා. ඉතින් මේ ආමිෂ ප්‍රීතිය තමයි මේ ආධ්‍යාත්මයක් නැති ආගමක් නැති මිනිසයා උදේ ඉඳලා හැන්දෑව වෙනකුනුත් පුංචි කාලේ ඉඳලා වයසට යනකමුත් නිතරම සොයන්නේ මේක කවදාකවත් ඇති වෙන ගතියක් නැහැ. ඉවරයක් නැහැ. ඒ නිසා මේ ප්‍රීතියත් මේ ප්‍රීතිය හිවීමේ ව්‍යාපාරයක් කියන්නේ මේ අයිදල් කූඩේකට වතුර පුරවන්න හදනවා වාගේ කොච්චර හොය හොයා පෙරෙව්වා කවදාක සන්තුෂ්ත වෙන්නේ නැහැ. නමුත් මේක හරි පුදුමයි. ඒ තියෙද්දිත් මේ මිනිස්සයා ඒ කෙරෙහි ලොල් භාවයකින් මේ තරම් වෙහෙස ගනිමින් කරන ප්‍රයත්නය දිහා බලනකොට පුදුම හිතෙනවා. කවදාකවත් රූප බලලා ඉවර කරන්න බැරි වුණාට රූපයක් සම්බන්ධ කරන එකිනෙකා කහ කොටා වැටෙනවා මරා ගන්නවා බුදුමාකාර දුස්චරිත වලටත් පෙළඹෙනවා. ඒ වගේම මේ ශබ්ද මතින් කවදාකවත් ඉවරයක් කරන්න බෑ. ඒ වුණාට මේ ශබ්ද වල හොයමින් ඒකට පුදුමාකාර වියදම් කරනවා, පුදුමාකාර වෙහෙස ගන්නවා, පුදුමාකාර කෙලස් උපදවනවා. මේ ඉවරයක් නැතිකටම යනවා. ඒ වගේම ගඳ සුවඳට, රසට, ආහාර මත මේ සුඛෝපභෝගී දේවල් වලට ඒ වගේම හිතට එන මේ නිදහස් මේ හිතවිලි වලින් පුදුමාකාර ලෝක යුද්ධ පුදුමාකාර ලෝකේ මේ නඩු මේ ශේරම මේ ආමිෂ ප්‍රීතිය නිසා. ඉතින් මේ ආමිෂ ප්‍රීතිය ගැන සඳහන් කරනකොට ඔය රටපාල සූත්‍ර වගේ සඳහන් කරන්නේ අතිත්තෝ ලෝකෝ කාමදාසෝ කියලා. මේ ලෝකයේ කවදාවත් තෘප්ති කරන්නේ මේ ආමිෂ ප්‍රීතිය සම්බන්ධයෙන්. තණ්හා දාසෝ අතිත්තෝ කවදාකවත් තෘප්ති කර කරන්න බෑ. ඒ සරුවචන් වහන්සේ තමන් වහන්සේ වශයෙන් පෙර ජාතක කතාවලදී මහා මන්දහාතු කියන සක්විත රජ කෙනෙක් ඉපදිලා ඉන්න කාලේ සජ කෙනෙක් ඉපදිලා ඉන්න කාලේ විස්තර සඳහන් කරලා කියනවා ඒ කාලේ Tamanට මේ වාසය කිරීමට මාලිගා 700ක් ඒවා සඳහා සිව්පා මේ චතුරංගනී සේනාවල් 700ක් දේවීන් වහන්සේලා 700ක් ඒ දේවීන් වහන්සේලා පිරිකර ආංගනාව 700ක් මේ මේ විදිහට 700 700 ඔක්කොම ලැබිලා තියෙනවා ඒත් මැරුණේ සතුටු වෙලා නෙවෙයි කියලා. කවදාකවත්ම සතුටු වෙන්නේ නැහැ. ඒක නිසා අතිත්තෝ ලෝකෝ කාමදාසෝ. කවදාකවත්ම තෘප්ති කර වෙන්නේ ඒ වගේම මේකට පහඳින පහඳිල්ල මේකට කරන කඹුරන කැඹිරිල්ල මේකට දක්වන මේ යටහත් පහත් භාවේදී ආ බලනකොට දාස ස්වරූපයක් තියෙනවා. කාමයටමයි මේ දාසකම් කරන්නේ. ඒ දාසකම් කරන්න ගියාම විඳින්න තියෙන ඕන වින්දනයක් ලැජ්ජ කරන්න තියෙන ඕන ලැජ්ජාවක් කමක් නැහැ. ඒ Tamanට අවශ්‍ය කරන රූපය හම්බ වෙනවනේ. තමන්ට අවශ්‍ය කරන සද්දේ ගඳ රස පහස ලැබෙනවා නම් ඒ සඳහා කරන්න බැරි නොපනත්කමක් තුච්චකමක් තවත් ඇති නැහැ. ඒ තරමටම මේකට දාස භාවයක් පවත්නවා. ඒ නිසා මට මතකයි ඔය මේ ලාභ සත්කාර මම හිතන්නේ බණ දේශනා කරනකොට ඒ ස්වාමීන් වහන්සේ මතක් කරලා තිබුණා මේ අපි සෑම දිනාම කාමරාජිනියගේ කාමරාජධානියේ බත් බැලියෝ කියලා. බත් ටික හම්බ වෙනකොට මුදේ ඉඳලා හැන්දෑව වෙනකොට මුළු ජීවිතේ පුරාම දාසකම් කරන බැලියෝ. අපිට හම්බ වෙන්නේ ආවට ගියාට රූප දකින්න හම්බ වෙනවා සද්ද අහන්න හම්බ වෙනවා ඒ ටික බලාගෙන තමයි මේ මුළු ලෝකෙම කාම ලෝකේ දඟලන්නේ ඉතින් මේක තමයි මේ තාක්ෂණ ලෝකයේ කෙලවර තාක්ෂණ ලෝකේ හොයන්න හදන්නේ මේ අපිට රූප සද්ද ගන්ධ රස ස්පර්ශ වොත්තමත් අධකල පමණින් ලබා දෙන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරා මේ දවුරුදු 200ක් විතර මිනිසයා දැන් ඔය ඕක පිටිපස්සෙත් ගිහිල්ලා දැන් ඒත් හති වැටිගෙන එනවා මේකෙම කවදාකවත් ඉවර කරන්න බෑ. ඔය හොයාගත්ත කාලේ නම් මේ විද්‍යාව කියන එක දැන් මේ නව තාක්ෂණය සොයාගැනීම හොයන කාලේ නම් හිතුවා ඕනේ ඕනේ දේවල් හොයන්න පුළුවන් කියලා. ඕනේ ඕනේ දේවල් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම මේ මේකෙන් මවන්න පුළුවන්. අතමිට කාසිපණන් හොඳ හැටි තියෙනවා නම් හිතගෙන මම දිව්‍ය ලෝකෙ මවන්නම් කියලා එදා සින්දුත් කිව්වා අපි. ඒ සල්ලි තියෙනවා නම් මේ විද්‍යාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ කියලා. නමුත් එව්ව ඇති කරගෙන ඉහළටම ගියත්තන්ට දැන් තද බල භයානක රෝගයක් තමයි මේ අසහනෙ කියන එක. ඒ වගේම තමයි ඒ අත්තු පුදුමාකාර විදිහට පරිසරය කෙලසනවා. ඒ වගේම තමයි ඒ අත්තන්ගේ හිත් රුධිර ධාතුව පුදුමාකාර වේග වෙලා දැන් ආතමයට බලන වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ ආමිෂ සුඛය නැත්නම් මෙතන අපි ආදා කරන ප්‍රීතිය කියන එක පුදුමාකාර පිස්සු වටන දෙයක්. නමුත් තාමත් අපි එක එක කෙනෙක් කරන බැලුවොත් දවසේ වැඩි වේලාවක් ගත කරන්නේ මොකටද? අවුරුද්ද වැඩි කාලයක් ගත කරන්නේ මොකටද? ජීවිත වැඩි වේලාවක් ගත කරන්නේ මොකටද කියලා බැලුවොත් තාමත් අපේක්ෂාවක් තියෙනවා මේ රූප බලලා, ශබ්ද අහලා, ගන්ධ රස බලලා, පහස ලබලා නැත්නම් මේ අපිට ඕන ඕනේ ධර්ම අපිට ඕනේ දේවල් හිතලා පහසුකම් ලබන්න නැත්නම් මේ ප්‍රීතිය ලබන්න. ඒකෙන් අදහස් කරන්නේ නෑ මේ ඔක්කොමලා වැඩිකාරෝ මේ ඔක්කොමලා දඬුවම් ලැබිය යුතු කියලා. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. ඒ වගේ තියෙනවා මූලික අවශ්‍යතාවයක්. ඒ මූලික අවශ්‍යතා පැවැත්මට අවශ්‍යයි. නමුත් මේ සීමාව දන්නේ නැතිකම තමයි පෘථග්ජනයාගේ තියෙන භයානකම රෝගේ. රූප බලන්න ගියාම ආරම්භයේදී රූපයක් බැලුවට ඒකේ දෝෂයක් නැහැ. ඒ මොකද මේ රූප ඇහැ තියෙනවා රූප පේනවා Tamange උපයපු ධාර්මික සාධාරණ ක්‍රමවලින් ඒ රූප බලන්න ගියාම ඒකේ දෝෂයක් නැහැ. නමුත් මේ රූප බලාගෙන යනකොට එක මට්ටමක් පැනපු ගමන් ඒක අනුන්ගේ විවේකයට බාධා මට්ටමක් වෙනවා. නැත්නම් අනුන්ගේ පෞද්ගලිකත්වයට බාධා මට්ටමක් වෙනවා. අර රූපේ මත් වෙච්ච මිනිසයාට පෘථග්ජනයට කවදාකවත් මේ දැන් මං ඉන්නේ මල පැනලා මං දැන් ඉන්නේ ඉර පැනලා මං දැන් පැනලා සීමාව පැනලා දැන් මං අනුන්ගේ දේවල් වලට බාධා කරනවා අනුන්ගේ ශේෂ්ත්‍රයට රිංගනවයි කියලා අර සීමාව කවදාකවත් තේරෙන්නේ නැහැ. එන්නේ නැහැ පෘථග්ජනයාගේ තියෙන අරුමේ. ඉසල නම් ඇත්තට සාධාරණ ධාර්මිකව තමයි රූප බලන්ට, සද්ධාහන්ට, ගඳ බලන්ට, රස බලන්ට පෙළඹෙන්නේ. යම් ප්‍රමාණයකට යනකම් ඇත්තට මේක සාධාරණයි. යම් ප්‍රමාණයකට යනකම් ඒක ධාර්මිකයි. කොතනද මේ සාධාරණත්වයේ ඉක්මන්නේ කොතනදීද මේ ධාර්මිකත්වයේ ඉක්මන්නේ කියලා පුතක් යනට තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ පුද්ගලයා මට රූප බලන්න පුළුවන්, මට රූප තියෙනවා, මම බලනවා, උඹට මොකද කියලා. ඉතින් එහා පැත්තට ගිය ගමන් එහා පැත්තට ගිය ගමන් රණ්ඩු තමයි. සද්දෙත් එහෙමයි, ගඳත් එහෙමයි, රසත් එහෙමයි. ඉතින් දිගටම කලහ විවාද තමයි මේ මේ ලෝකේ තියෙන්නේ. ඉතින් ඒක මේ තරම්ම කර්ම උපදවන දෙයක් ඒකෙන් කෙලස් උපදිනවයි කර්ම උපදිනවයි ඒ අනුව විපාක වට බැරිලා මේ වට තුනක් සහිත සංසාරේ ඉතින් දිගට යනවා කවුද මේ කරදරේ අපට දුන්නේ මම කරගත්ත දේකුත් නෙමෙයි අනුන් මට දීපු දේකුත් නෙමෙයි කියලා ඉතින් ටිකින් ටිකට ටිකින් ටිකට කල්පනා කරනවා. ඒ කල්පනා කරන කවමදාකවත් මොනම හේතුවක් නිසාවත් කිසිම කෙනෙකුට මේ ආමිෂ ප්‍රීතියට සාපේක්ෂව නිර්ආමිෂ ප්‍රීතියක් ලෝකේ තියෙන බව ඉබේ වැටහෙන්නේ නැහැ. ඉබේ වැටහීම තමයි ඉබේ වැටහෙන්න පුළුවන් ශක්තියට තමයි මේ ආගමික ශක්තිය කියන්නේ ආධ්‍යාත්මික ශක්තිය කියන්නේ. ඔන්න ඒක තිරසනාට නැහැ. ඒ ආධ්‍යාත්මික ශක්තිය, ආගමික ශක්තිය තිරසනාට නැහැ. ඒ නිසා තිරසනෙකුට කවම කවදාකවත් මේ නිරාමිෂ ප්‍රීතිය කියන එක නැහැ. නිරාමිෂ ප්‍රීතියක් ලබන්නත් ඒ මනුස්සයාට අඩුම තරමේ කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය කියන කර්මේ සහ කර්මඵලය කියලා එකක් තියෙනවා. හොඳ දේ කළොත් හොඳ ප්‍රතිඵල, නරක දේ කළොත් නරක ප්‍රතිඵල කියන මෙන්න මේ මූලික සම්මාදිට්ඨිය සම්‍යක් දෘෂ්ටි අවශ්‍යයි. මෙන්න මේ සම්‍යක් දෘෂ්ටිය ආගමික දෙයක් නෙවෙයි. ඒ කිසිම ආගමකට අයිති දෙයක් නෙවෙයි. නමුත් ලෝකේ තියෙන ආගම් වලින් බුද්ධ ආගමත් Hindu ආගමත් එක පිළිඅරන් තියෙනවා. අනිත් ආගම් මේක පිළිඅරගන්නේ. අනික් ආගම් පිළිඅරගන්නේ ලෝකයේ දේවල් සිද්ධ වෙන්නේ ਸਰබලධාරී දෙවියන් වහන්සේගේ මන අපිට කියලා. මොකද අපි දන්නවා කර්මේ සහ කර්මඵල යන සිදු වෙන්නේ කියලා. ඒ නිසා හොඳ දේ කරුවොත් හොඳ ප්‍රතිඵල, නරක දේ කරුවොත් නරක ප්‍රතිඵල කියලා අපි දන්නවා. ආන්නේම දන්න කෙනාට විතරක් නැත්නම් කර්මේ සහ කර්මඵලය අදහන්නන්ට විතරක් සුචරිතය කියලා එකක් තියෙනවා. හොඳ නරක කියලා එකක් තියෙනවා. බයලජ්ජාව කියලා එකක් තියෙනවා. ඉන්ද්‍රිය සංවරය කියලා එකක් තියෙනවා. සීලය කියලා එකක් තියෙනවා. ඔන්න ඔතන තමයි මේ සීල ශික්ෂාව නැත්නම් මේ සීලානුකූලව හැසිරීම තමයි manussත්වයේ කර්මේ සහ කර්මඵලය ඇදහිීමේ පළවෙනිම ආධ්‍යාත්මික වූත් ආගමික වූත් පඩිය ඒක තමයි සාර්ථකත්වයේ තුලින් අපි ආගමික මිනිස්යෝද ආධ්‍යාත්මික මිනිස්යෝද මේ ජීවිතේ අපි තිරිසනුන්ගේ ඉක්මවලා ගිය මොකක් හරි ශීලාචාරකමක් මොකක් හරි සීතල ගතියක් මොකක් හරි හැදිච්ච ගතියක් තියෙනවා කියලා දැනගන්න පළවෙනි ලකුණ ඒකයි. දැන් ඔය කියන විදිහට කර්මයේ සහ කර්මඵලයේ අදහන්නේ නැති කර්මයක් නැහැ කල කෙනෙක් නැහැ කල දෙයට විපාකයක් නැහැ කියලා සෑහෙන පිරිසක් අදහනවා ලෝකේ. ඒකට කියන උච්ඡේදවාදය කියලා. ඒකෙදි කියන්නේ නැව කිරුණත් බෑන් චූන් කියන කතාව තමයි. ඉතින් පහලේ සංස්කෘතියේ සාසංස් කරන්නේ ශ්‍රී ලංකත්තා ගෘතම් පීවේ. ණය වෙලා හරි ගිතෙල් බොණ්ඩ ඒකේ ප්‍රශ්නයක් නෑ මරුණට පස්සේ ආය නායක වන්න දෙයක් නෑ. ඉන්නකම් කොච්චර හරි ගිතලින් තෙලෙන් කාලා මැරලා හිතර ප්‍රශ්නයක් නෑ කියලා ශ්‍රී ලංකත්තා ඝෘතම් පීවේත් කියන මූල ධර්මය තමයි තියෙන්නේ. ඒ අත කවදාකවත් මේ කළ දේ නරක දේට විපාක බලාපොරොත්තු වෙන්නේ නැහැ. සුචරිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා ඒකට කියනවා නාස්තික උච්ඡේද දිට්ඨියක් කියලා. දැන් මේ ශාසනයට ඇතුල් වෙන ඇත්තෝ බුද්ධ ආගමට අනිවාර්යයෙන්ම කර්මේ සහ කර්මඵලයේ අදහන. අන්නේ කර්මේ සහ කර්මඵලයේ අදහගෙන මත්තර වෙන්න තියෙන දේ අපි හොඳ පැත්ත කරගන්නම් ප්‍රීතියක් ලබන්න නම් අනිවාර්යයෙන්ම අපි මේ බයලජ්ජා පහල කරගන්න ඕන ඉන්ද්‍රිය සංවරයක් ගන්න ඕන සීලයක් ගන්න ඕන කියලා උනන්දු වෙනවා ඒ උනන්දු වෙන හැම කෙනාටම සිල් ලකින්න පුළුවන් ශක්තියක් නැහැ ඒකට වෙනමම පිනක් තියෙන්න ඕන ඒකට වෙනමම කුසල ශක්තියක් තියෙන්න ඕන පරිසරයක් තියෙන්න ඕන නිසා සීලය අවශ්‍ය වුණත් සිල් රකින්න හැම කෙනාටම ලේසි නෑ යම් කිසි කෙනෙක් සීලය අවශ්‍යයි. ඒ මොකද ඒකෙන් තමයි අපි කායික වාචසික දුස්චර්ත නතර කරලා ජීවිතය ආධ්‍යාත්මික ආධාර්මික පැත්තට ගන්නෙ. නමුත් ඒක උත්සාහ කළ පමණින් සීලයක පිළිටන්න බෑ. ඒකත් අත්දකින්න වෙන පරම සත්‍යයක්. ඔක්කොටම සිල්ලක් වෙන්න බෑ. සිල්ලක්කට ඔක්කොටම සතුටක් එන්නේ නැහැ. යම් කිසි කෙනෙක් ඒ විදිහට කාරණය කර්මේ සකර්ම බලය අදාගෙන සීලක හිතින්ද ඕන කියලා මුළු ලෝකෙම දුස්සීල වුණත් Taman සිල්වත් වෙන්න ඕනෑ කියලා කටයුතු කළා සීලේ පිහිටියා නම් ආනේ මිනිස්යාට manussත්වයේ සහ තිරිසන් තත්ත්වයේ අතර ලොකුම ලොකු වෙනසක් සාන්දෘෂ්ටික වශයෙන් අකාලික වශයෙන් ditta ධම්ම වේදිනී වශයෙන් දක ගන්න පුළුවන්. අන්නේ පුද්ගලයාට ඉස්සල්ලාම මෙන්න මේ නිර්ආමිෂ ප්‍රීතිය උපදිනවා. මම සිල්වන්තයි කියන අවිපටිසාරත්ථාය අවිපටිසාර භාවයේ හිතේ කලකොල නැති ගතිය නිසා මම මේ ඔක්කොම <clears throat> නිඳ ලබන්නේ මම මේ කරදර ගන්නෙ මොනවකටත් නෙමෙයි ඉදිරිපත් වෙච්ච සතෙක් නොමරින්ටයි. බොරුවක් කියන්නේ කේම හොරකමක් කරන්න අවස්ථාවක් ආවොහම ඕනේ තරම් කරන්න පුළුවන්කම තියෙද්දි මේ දුක් ගන්න කරදර වෙන්නේ ඒක නොකර ඉඳයි. කාම මිත්‍යාචාරය පිළිබඳ හොඳටම දොර විවෘතව තියෙද්දි ඒක නොකර ඉන්නේ මේ සිල් රකින්නයි බොරු කේලම් හිස් වචන පරස වචන ලේසියට පහසුර තොලේ කටේ නොගෑවි ගියාට තමන්ගෙන් ආරක්ෂා වෙන්නේ මේ සිල් රකින්නයි කියලා යම් කිසි කෙනෙක් ඒක පිළිබඳව හරියට මේ කාරණා කාරණා දැනගෙන රකින්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයාට මේ විපිලිසරකම නැතිකම අවිප්පටිසාරතාව සාරතාවයේ කියන ශක්තිය ලැබෙනවා අවිප්පටිසාරත්ථායකෝ ආනන්ද කුසලාන ශීලාන කියලා සර්වඥාන්සේ ආනන්ද ස්වාමීන් මතක් කරනවා ආනන්දය මේ හිතේ විපිලිසර බව නැතිවීමටයි මේ කුසල සීලය අවශ්‍ය කරන්නේ. ඒක නිසා යම් කෙනෙක් දුස්සීල නම් ඒ මනසට මොන ප්‍රතිකර්මයක් කරුවත් ඔහුගේ අවසාන ඵලයේ අසහනෙම තමයි. විපිලිසරකම තමයි. ඒකට බේත් නැහැ. ඒක නිසා ජාත්‍යන්තර සමිති ඒ වගේ මේ <clears throat> නොයේක් සංවිධාන මේ තරුණාසහනෙට බෙහෙත් හොයනවා. ඒ ඉතින් අර ඉබ්බන්නේ පියාටු හම්බ වෙන බලාපොරොත්තු වෙනද කරන කෙරුවංග ඒ කෙරුමන්ටවත් නැහැ බයලජ්ජාවත් එක. ඒකේ රුමං යර්ථේ උපතිපල උපකාර ඉල්ල නැත්තන්ටත් නෑ බයලජ්ජා දෙක. ඉතින් ඒ ඇත්තෝ හිතන් හදනවා මේ හිතේ තියෙන විපිලිසරකම නැති කරලා තරුණ ආසාවෙන් නැති කරන්න. මේවා තමයි නර නාටක කියලා කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මෙච්චර ලස්සන මේක ධර්ම තේරුම් කළා තියේදී මේ කැලේ අත ගන්න. කැලේ අත ගන්න. කර නැත්තන්ටත් නෑ බයලජ්ජාවක්. කර නැත්තන්ටත් නෑ විපිලිසර බව නැතිකම. ඒ ඇත්තන්ට තේරෙන්නේ නෑ තේරෙන්නේ නෑ කොහොමද මේ හිතේ මේ අසහනෙ මතුවෙන්නේ කියලා ඒ වුණාට ජාත්‍යන්තර විශාල සම්බන්ධතා පවත්වමින් ඉතින් රටවල් හොල්ලනවා කලම්බනවා නමුත් <clears throat> මේ සීලය පිළිබඳ දන්න කර්මේ සහ කර්මඵලයේ අදාන ඇත්තෝ හොඳට දන්නවා ඒක කවදාකවත් කෙනෙකුට කෙනෙක් විසින් දෙන්නත් බෑ සීල් රැකන්නත් බෑ සීල් රකින්න ඕනාට පින් නැතුව සීල් රැකෙන්නෙත් නෑ නිසා යම් කිසි කෙනෙකුට ඒ සීලේ පිහිටියා නම් ඒ බුද්ධයාට ඉස්සලාම ඒ අවිපටිසාර භාවය කියන්නේ හිතේ කලකොල නැතිකම අන්දමන්ත නැතිකම තේරෙන්න පටන් ගන්නවා. ඒක මා විශාල සක්විති රජකමට වැඩිය ලොකු දෙයක්. ඉතින් ඒක නිසා අපි ධාර්මික ගමනක් යනවා නම් ආධ්‍යාත්මික ගමනක් යනවා නම් අපි ඉස්සල්ලාම අල්ලන් තියාගෙන ඉන්න කුණ්‍ය තමයි අපි රැකපු සීලය. ඒක ඔක්කොටම නම්බුවක් වෙන්න ඔක්කොටම මේ තරම් ලොකුවට ශක්තියක් ඇත්තේ නැහැ. නමුත් අපි චිත්තක්ෂණයකට හෝ හොඳටම අපරාධ කරමින් හෝ වැරදි කරමින් ඉඳලා ඒක චිත්තක්ෂණයකට හෝ මේ බුදුන් සිහි කරලා ධර්මයේ සිහි කරලා සංඝයා සිහි කරලා මොන් කර්මයේ සහ කර්මඵලයේ සිහි කරලා සංසාර බය සිහි කරලා හෝ මම සිල්වන්ත වෙන්න ඕනේ කියලා අදිස්ථානයක් ගත්තොත් පෙරලියක් ඇති වුණොත් හිතේ ඒක තමයි ඉස්සිස්සල්ලාම අපේ මේ සංසාරයට බැඳෙන ගම්ම කඩලා නිවන පැත්තට හරවන පළවෙනි දේ. ඒක තමයි වැද්දගත්ම අපි අර විදිය ගැන කතා කරනකොට ආරම්භ ධාතුව වගේ Tamanටම හිතලා Taman සීලයක් රකින්න පටන් ගන්න එක තමයි වැදගත්ම දේ. ඊට පස්සේ තමයි යාට ඒක සාර්ථක වෙලා පන්සිල්, අටසිල්, නවසිල්, දසසිල්, සාමනීර සිල්, උපසම්පදා සිල් ආදී ඉහළට ඉහළට ගිහිලා වෙක්කප්පසාදයෙන් සෝවාන් මාර්ග ප්‍රඥානි දක්වාම සීල විස්තර තියෙනවා. නමුත් Taman Taman ආරක්ෂා කරන සීලය තමයි ඒ Tamanට ප්‍රීතිය හෝ කනගාටුව ඇති කළ දෙන්නේ. ඉතින් ඒක නිසා අපට අවශ්‍ය නම් අපේ පසු භාගයේ ජීවිතයට ඉස්සරහට මේ අසහනෙන් තොරව විපිලිසර කමින් තොරව අන්දමන්ද කමින් තොරව ලැබිච්ච දෙයක් ඔසට දෙල්ලට තම්බගෙන කාලා ජීවත් වෙන්න අපි තීරුම් අරගන්න ඕනේ අපිට හම්බෙච්ච වටිනාම දායාදය තමයි මේ සීලය. ඒ සීලය රැකගත්තා නම් අනිවාර්යයෙන් මේ රැකව ප්‍රමාණයට අර අන්දමන්ද නැති කලකොල නැති තත්ත්වයට එනවා. ඉතින් මේක පිළිබඳව විස්තර <clears throat> ඔයලා විස්තර කරන්න හදන ඒ මහසිසාරටගේ පොතේ පරිවර්තනය කරනකොට මට හම්බුණා ඒ සංසි දිගින් දිගටම දිගින් දිගටම ප්‍රශ්න කරනවා භාවනා කරන්න කොච්චර සිල් රැකලා තියෙන්න ඕනද කියලා. නැත්නම් සීල සුමානයක් රකින්න ඕනද දෙකක් රකින්න ඕනද තුනක් රකින්න ඕනද පංචිල්ද රකින්න ඕන අට සීල්ද රකින්න ඕන දස සීල්ද සාමණේර වේද උපසම්පදා සීලද කිසිම තැනක කිසිම විස්තරයක් සර්වඥාන්සේ දේශනා කළා නැහැ. ඒකෙන් අදහස් කරනවා ඒ ස්වාමීන් වහන්සේ ගැම්මක් අරගන්නවා දැන් සීල අධිෂ්ඨාන කරුවොත් දැන් භාවනා කරන්න සුදුසුසක්. එහෙම තමයි අඟුලිමාට සිද්ධ වුනේ. එහෙම තමයි සම්තතියමතිවරයට සිද්ධ වුනේ. එහෙම නැතුව ඒ ඇත්තෝ ඒ වෙනකොට බුදුහාමුදුර කෙනෙක් ළඟට ගිහිල්ලා වැඳලා ඕකාද අහම්බන්තේ තිසරණේන සද්දින් පංචශීලං ධම්මං යාචාම කියලා මොනවක් කරලා නැහැ. ආමුදුර කෙනෙක් සිල් දීලත් නැහැ. නමුත් ඒ වෙලාවේදී ඒ පුද්ගලයාට මේ කලබගෑනි ආස්සේ තේරිලා තියෙනවා සීලයක් අදිෂ්ඨාන වෙලා තියෙනවා. ඒ ඇති. ඒක ඉතින් ඔක්කොටම මේ පදේ හරියන්නේ අපි ඒකට මේ ඒ තක්මුක් වෙලා අපිට සීලෙ පිටයි ඊට පස්සේ අපිට සමාධියත් පිටයි කියලා හිතන්න අරගන්නමුත් ඒ ධර්මතම මේ අකාලික ස්වરૂපයක් සීලෙත් තියෙනවා. ඒ නිසා ඒ පොතේ ඒ බුද්ධ දේශනාවේදී සඳහන් වෙන සූත්‍රවල සඳහන් වෙන දුස්සීලයි කියන්න පුළුවන්. සීලයක නොපිහිටලා ඉන්න ඇත්තෝ කොච්චරක් බුදුහාමුදුරුවෝ දැකලා එක බණපදයක් අහලා ඒ සබාවෙන් දතිම නිවන් දක්කද කියන නිතසතර කරුණු සේරම ඉදිරිපත් කළා ඒක නිසා මේ ඉගෙන ඇති කරන්න හදන්නේ ඒ ස්වාමීන් වහන්සේ අන්තිමට පරිච්ඡේදය හමාර කරන්නේ අනේ මේ කවදාකවත් මම මේ සිල් ලගෙන ඇත්තෝ අවුරුදු ගණන් සිල් ලගෙන ඇත්තෝ පහත් කළ සලකන්ටවත් නිඳා කරන්නවත් නෙමෙයි මට මේ සිල් නැති නිසා භාවනා කරන්න බෑයි කියලා යම් කිසි කෙනෙක් චිත්තක්ෂණයක්වත් පමා වෙනවනම් අන්න ඒක බොරුවක් කියලා පෙන්වන්නයි. එහෙම රැකපු ගොනු කරපු ගබඩා කරපු සීලයක් ඉල්ලන්නේ නැහැ ඒ වෙලාවට සීලෙ පිළිටුවා ගත්තා නම් එතනින්ම පුළුවන් සමාධියට යන්න. එතකොට ඒ සීලය මතින් ඒ අවිපටිසාරතාවය මතින් පුදුමාකාරයේ පුද්ගලයාට ප්‍රීතියක් පහළ වෙනවා. අවිපටිසා මේ අවිපටිසාරෝ පීතත්ථය පාමොජ්ජත්ථය තරුණ ප්‍රීතියක් පහළ වෙනවා. මිතුආකල් මං අසුචි ගොඩේ හිටියේ මං ගොඩාව දැන් හොදාගත්තා. ඒ ප්‍රමෝදය පාමොච්ඡං පීතත්ථය. ඒ ප්‍රමෝදය ඔහුට ප්‍රීතිය පිණිස පීචනවා. මෙතන තමයි ඉස්සල්ලාම අපි මේ ප්‍රීතිය, निराமிෂව මේ ආධ්‍යාත්මික ගමනට සම්බන්ධ කරගන්නේ. ඒක නිසා අපි අපේ ජීවිතයේ යම් දවසක මේ විදියට සීලයක පිළිපදියා සීලය පිළිබඳ අපිට <clears throat> ආත්ම විශ්වාසයක් ආත්ම මේකට ආත්ම සන්තුෂ්තිය කියලා කියනවා ආත්ම සන්තුෂ්තියක් එන්න පටන් අරගත්තන එදා පටන්ම අපිට මතුමත්ත්වේ භාවනා කරත් නැතත් අපිට අයිතිවාසිකමක් තියෙනවා ප්‍රමෝදය සහ ප්‍රීතිය පහළ වෙන්න. ඒ නිසා භාවනා කරන්න බැරි වුණා නැත්නම් භාවනා කරන භාවනාවක් හැදුණා ඉස්සර හොඳට තිබුණා අදාවේ නැහැ ආදි වශයෙන් අපි හුඟක් වෙලාවට මේ වැරදිලා පැරදිලා කතා කරාට තමන්ගේ සීලය පිළිබඳ හොඳ පැහැදිලි තත්ත්වයක් තියෙනවනම් ਸਰවඥාන්සේ මතක් කරනවා ඒ හොඳටම ඇති තමන්ට සතුට වෙන්නේ. ඒකට නිදර්ශන කතාවක් ඔය ගන්ධ සංයුත්තෙන් අරගෙන ගෙනත් පොත්වල ලියලා තියෙනවා. ඒකේ සඳහන් වෙනවා තේර වර්ගයේ කස්සප අස්සජී කියලා ස්වාමීන් වහන්සේ නමක් ඉඳලා තියෙනවා. ඒ ස්වාමීන් හොඳට <clears throat> සමාධි හරගීලා කියන්නේ චතුත් අධ්‍යානෙ දක්වා කියලා උදුවට උපේක්ෂාව ගන්න පුළුවන්. ඒ ස්වාමීන්වහන්සේ <clears throat> සතුටින් ජීවත් වෙන අතරමැද ජීවිතයේ අවසාන කාලය වෙනකොට බරපතල රෝගයක්. ඒ කියන්නේ තද බල වේදනා ගෙන දෙන රෝගයක් ඇවිල්ලා ඒ ස්වාමීන්වහන්සේට අර රෝගය මැඩලන්න ඉවසා ගැනීමේ ශක්තිය නැති වෙන්න පටන් අරගත්තා. එnde ende ende සමාධිය කැඩෙන්න පටන් ගත්තා. විශාල විපිලිසරකමක් ඇති වුණා. විපිලිසරකමක් ඇති වෙලා ඉතින් අන්දවන්ද වෙලා. උපස්ථායක හාමුදුරනේ කිව්වා අනේ සතුටචනාංශ ළඟට ගිහිල්ලා වැඳලා තුන් සැරයක් මං වෙනුවෙන් වැඳලා කකුල් දෙක ළඟ ඉඳගෙන අනේ මේ අසජී ස්වාමීන් වහන්සේට අමාරුයි මේ ਸਰවඥාන්සේ දකින්ට කැමැති බව ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ පණිවිඩයේ ආරාධනාව අනුව ਸਰවඥාන්සේ වඩිනවා. එතකොට ඇඳ ලෙඩ ඇදේ ඉඳගෙනම නැගිටිනවා. මේ ਸਰවඥාන්සේට වන්දනා කරන කියනවා නෑ නෑ ඔහොම ඇඳේ ඉඳලා අසනීපයිනි කියලා ළඟ තියෙන ආසනයක ਸਰවඥාන්සේ වාඩි වෙලා අහනවා. එතකොට කියනවා ස්වාමීන් වහන්සේ මම මෙන්න මේ විදිහට පැවිද්දක් ලැබුවා. මේ විදිහට සීලයක් රැකුවා. මේ විදිහට සමාධි භාවනාවක් කළා. ඒ නමුත් ඒ කාලේ මට එන සෑම දුකක් පීඩාවක්ම වේදනාවක්ම මේ සමාධි ශක්තිය යටපත් කරගෙන හිටියා. මේක මට ලොකු සතුටක්. මට ප්‍රීතිය ප්‍රමෝදයක් තිබුණා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ එන වේදනාවේ බලවත්කම නිසා සමාධිය දාන්න දාන්න සමාධිය කැඩෙනවා. මට දැන් අර කියන ධානා බල ලබන්න අමාරුයි. අර වේදනාව මාව යටපත් කරන නිසා මම ඉන්නේ ලොකු විපිලිසරකමකින්. මට ආත්ම විශ්වාසයක් ආත්ම සන්තුෂ්ටියක් නැහැ. ਸਰවඥාන්සේගේ සරණයි පිටයි කියලා. එතකොට එතකොට ਸਰවඥ තානවා අසජීවුමේ ඒ සමාධිය ගන්නවා සීලය පිළිබඳ සැකයක් තියෙනවා. අනේ නෑ සෝංශ සීලේ මගේ ඉක්කිරසාරයි. එහෙනම් මොකටද මිනිස්සුયો හිත කනගාටු කරගන්න. උඹත් හිතනවාද මේ අනිකුත් ශාසන වල බමුණෝ වගේ ශ්‍රමණයෝ වගේ මේ ශාසනෙත් සාරය සමාධියයි කියලා. නෑ. සමාධිය කියලා කියන්නේ සීලයක් මත ඉඳගෙන කොට ගහ ගන්න දෙයක්. ඕන වෙලාවක එන්න පුළුවන් ඕන වෙලාවක යන්න පුළුවන්. ඒ නිසා ඒක කැඩුනයි කියලා හිත නරක කරගන්න අවශ්‍ය නැහැ. තමන්ගේ සීලය ආවර්ධනය කරන්නයි කියලා අර නැවත ප්‍රමෝදය සහ ප්‍රීතිය පහළ වෙන්න මානසිකත්වයක් කරන් දෙනවා. අරන් දීලා හැබැයි එතනින් නතර කරන්නේ ඊට පස්සේ ඒ සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා ඇහි කනේ නාසයේ දිවේ ඇති වෙන తত্ত্ব ඒ වගේ තියෙන අනිත්‍ය භාවය හොඳට මතක් කරලා ත්‍රිපරිවට්ට දේශනාවක් නැත්තම් කෙලෙස් වට ඇති වෙන හැටි, කර්ම වට ඇති වෙන හැටි, ඒකෙන් විපාක වට ඇති වෙන හැටි ආදී වශයෙන් සංසාරය පිළිබඳ දේශනා කරනකොට අර මර ඇඳේ මේ මරණ මංචකයේ ඉඳගෙන ධර්ම දේශනා හමාර වෙනකොට ඒ අරියත් ඵල සමාපත්තිය සමවැදිලා නැත්නම් රහත් වෙලා තමයි ඒ ශාසයේ අපවත් උනායි කියලා කියන්නේ. ඉතින් ඒකෙදී සර්වඥාන්සේ මේ පොතේ සඳහන් කරන්නේ මේව මොකද්ද? උගාවක් වෙලාට භාවනා කරන හදන යෝගාවචරියොත් මේ ඇත්තට මේ ප්‍රීතිය නැත්තම් ප්‍රමෝදය බොජ්ජංගයක් පාටපත් වෙන හැටි දන්නේ. හැම වෙලාවෙම වැරදිච්ච දේවල්, පෙරදිච්ච දේවල් තමයි කතා කරන්නේ. භාවනාදිත් එහෙම මට ඉස්සර නම් ෂෝක් එකකට සමාධිය තිබුණා අද නැහැ. ඉතින් එහෙම පටන් අරගත්තාම ඕනික එන ගහච්ච සෝම පිටිනේ කම්මස්ථානාචාර්යවරයටත් එපා වෙනවා. මොකද කරන්නේ? ඉතින් ඒ පුරුද්දම තියෙන්නේ සංසාරේ නොදකින් ඔපතන් පැත්තමයි දැකලා තියෙන්නේ. කොයි වෙලාවෙත් බලන්නේ ඒකමයි. ඔක තියෙන තාක්කල් නම් කවදාකවත් මේ ශාසනයේ මේ මිහිරියාව රස විඳින්න හම්බ වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න ඕනේ අපේ වැඩ පිළිවෙලදී අපිම ප්‍රසන්න හැඟීමකින් අපේ වැඩ පිළිවෙලදී අපි මේ හැකි සංඥාවෙන් ධනාත්මක චින්තනයේද මොකද්ද වචනෙකුත් දැන් පාවිච්චි කරනවා. ආන්න එකෙන් බලන්න පුරුදු වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අපි මේ මාන්නක්කාරකමට අනුන්ට කියා පාණ්ඩ මම අරක ලබා ගත්තා මේක ලබා ගත්තා කියන අඳුරේ නෙමෙයි මම මේ මතක් කරන්නේ. මම මතක් කරන්නේ අපි මේ සිල් ලකින්නේ කාටවත් ලව්වා මේ කීර්ති නාම ප්‍රශංසා ලබන්න එහෙම නෙවෙයි. රට්ටු ලව්වා වචන කතා කරවන්න නෙවෙයි. ඒ වගේම කියා පාණ්ඩත් නෙවෙයි. ඒ වගේම මේ කරක් මරලා හැංගිලා කැලේට වෙලා ඉන්නවත් නෙවෙයි. ඒ වෙලේ සීලයක් අපි රකින්නකොට මේ සමාධියක් නැහැ කියලා අඬන්න දෙයක් ඇත්තේ නැහැ. අපි ළඟ තියෙන සීලෙත් සක්විති රජ්‍ය මේ මේ සක්‍ර දෙවියන් සබව මිනිඔතුල නව නවම දිනවල මේ ගීයෝ පන්සිල් ලකිනවයි කියලා. පොඩි වැඩක් නෙවෙයි. මොකද මුළු ලෝකෙම මේ සතුන් මරන්න, දඩේ මේ යන්න ආසාවෙන් බලන ඉන්නේ. එහුව එකේ සිල් ලකින කෙනා සතෙක් දැක්කත් මරන්න අවස්ථාවක් ආව නොමරයි ඉන්නවා. හොරකමට රජුම් පවා පෙළඹෙන යුගයක මේ සාමාන්‍ය අදපන්ති මිනිස්සු කියලා හොරකම් නොකරයි. කාම මිත්‍යාචාරයේදී වලකිනු ආනේ මට්ටමකදී අපි සීලයේදී ලැබෙන මේ ප්‍රීතිය ප්‍රමෝදය බිඳින්න පුළුවන් ශක්තියක් තියෙනවා නම් අපි කාටවත් කියාපාන්න ඕනේ නැහැ. ඉන් මතුමත් දේවල් නැහැයි කියලා. මේ සීලයට හානි වෙලා නැත්නම් අපිට ලොකු ශක්තියක් තියෙනවා සාන්තියක් තියෙනවා. ඒ ප්‍රීතිය පහල කරගන්න. එතකොට ඒ හිත වැටෙන්නේ නැහැ. ඒ හිතේ නීවරණ එන්නේ නැහැ. නැත්තම් වෙන්නේ මොකද්ද? මේ පුංචි දෝෂයක් සීලය පිළිබඳ දෝෂයක් වෙන්න පුළුවන් සමාධිය පිළිබඳ දෝෂයක් වෙන්න පුළුවන් ප්‍රඥා පිළිබඳ දෝෂයක් වෙන්න පුළුවන් ඒක මහා මෙරක් පාඩපත් කරගෙන ඒකම කතා කර කර හිටියොත් දිගින් දිගින් දිගට දිගින් දිගට හිත වැටෙනවම තමයි නීවරණයන්ගෙන් ගැවසෙනවම තමයි ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපේ තියෙන මේ අනාත්ම ස්වરૂපේ නිසා අපි සිල් දකින්න ගියත් අමාරු වෙනවා නමුත් අපි අදහසක් වශයෙන් දන්නවා කර්මේ සහ කර්මඵලේ අපි දන්නවා මේ වැරද්ද කළොත් අපිට බලපාන බව නිසා අපි සීල රකින්නවා කියන හැඟීම ගත්තොත් මේ සීලය නිසා මේ ප්‍රමෝදයක් නැත්නම් තරුණ ප්‍රීතියත් එයින් මතුමැත්තේ ඇති වෙන ප්‍රීතියක් පහළ වෙන්න පුළුවන්. මේ ප්‍රීතිය තමයි සුඛයට ඒ වගේම පස්සද්ධියට හේතු වෙන්නේ. ඒක නිසා අවිපටිසාරත්ථායකෝ ආනන්ද කුසලානි සීලානි. මේ සීලයේ ඇති දක්ෂකම කියලා කියන්නේ විපිලිසාර විපිලිසාර බව විපිලිසාර බව නැති කර. අන්ධබන්ධ බව නැති කරනවා නිතරම අභීතව රාජමණ්ඩලයකට ගියත් ශ්‍රමණ මණ්ඩලයකට ගියත්, බ්‍රාහ්මණ මණ්ඩලයකට ගියත් ඕන තැනක අභීතව යනවා තමන්ගේ සීලය මතක් කරගෙන. ඒ පුද්ගලයාටත් ලොකු ශාසනික අයිතියක් තියෙනවා. ඒ විදිහට මේ සීලය යම් කිසි විදියකට ශීලං භිකවේ පරිභාවිතෝ මහප්පලාහෝනි මහානිසංසා සමාධි මහප්පලාහෝනි මහානිසංසා ඒ විදිහට සීලය පිළිබඳ ප්‍රීති වෙන ගතිය ප්‍රමෝද වෙන ගතිය තියෙන මිනිහට තියෙන පුද්ගලයාට තියෙන ඉත්‍ත්‍යාට විතරමයි සමාධිය හම් වෙන්නේ. කවදාකවත් අනික් සමාධියක් ඇවිල්ලා හිටින්න විදිහක් නැහැ. මොකද ඒක තෑග දුන්නට බාහිර ගන්න ලෑස්ති. හැම වෙලාවෙදීම අර අඳා වැටි මූණ. ඉතින් ඒක දකින්නකොට සීතියා කාන්තාවත් ඇවිල්ලා ටටා කියලා අපහු යනවා. ඒ ලෑස්ති නෑ බාහිර ගන්න ලෑස්ති නෑ. ඉතින් ඒක විතාල මේ ජීවිතය පිළිබඳ මේ හැකි සංඥාව කියන එක ලැබිච්ච මේ බුද්ධෝත්පාද කාලේ ලැබිච්ච මේ මනුස්සාත්ම භාවය අනේ අපි ඒකේදී බණ භාවනාත් කරනවා සිලුත් රකින්නවා කියලා කිව්වට පස්සේ වෙන මොනවයින්ද අපි සැලෙන්න ඕනේ කරන්නේ. ඒක නිසා මේ ප්‍රීති සම්පෝඥංගය කියලා කියන්නේ තමන්ට දෙන තෑග බාර ගන්න දෝත දික් කරන ගතිය. ඒක නැති කෙනාට කොච්චර දුන්නත් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා සතිය ධම්ම විචය ඒ වගේම විරිය කියන සම්බොජ්ජංග වඩනකොට හොඳට දැනගන්න ඕනේ ඒවා වැඩෙන්නේ හොඳ තරුණ හොඳ පිපිච්ච හොඳ වර්තමාන මොහොතක පමණයි. ඒ ඇති අපිටින් එහාට අපිට වෙන මිනිඔටුන්නක් ඕනෙත් නෑ අපිට වෙන පාවල පියවිලි ඕනෙත් නෑ කාගේවත් මේ ලාභ සත්කාර සිලෝක සම්මාන ඕනෙත් නෑ ඒ ටික තියෙනවනම් ඇති මම මේ වෙලාවේ සතියෙන් ඉන්නවා එච්චරයි. මේ සතියෙන් ඉන්න Tamanට ආපු දුකක් පිළිබඳව ඒත් වටිනවා. එහෙම නැත්නම් කවුරු හරි හොඳටම Tamanට බනිනවා බනිනක අහගෙන ඉන්නේ ඒත් ඇති. ආන්නේ විදිහට මේ සතියයි ඕන කරලා තියෙන මේ සතියට අහුවෙන හැමදේම සුඛ සුබ දේවල් විය යුතුයි කියලා හැඟීමක් නැහැ. ඒ වගේම ධම්මවිජය සම්බොජ්ජංගය කියලා අපි මේ ධර්මයෙන් සොයා බලන්නේ සුඛයම සුභයම ආත්මෙම නෙවෙයි අසුභයත් දුකත් අනාත්මයත් අර විජ්ජියටම ධර්මයෙන් හොයලා බලන්න පටන් අරගන්න. ඒ විශේෂම වීර්යවන්ත වෙන්නේ මේ හොඳ දේවල් වලට විතරක් නෙවෙයි හොඳ නරක දෙකටම. අන්න ඒ පුද්ගලයාට ඇති වෙන ඒ මානසිකත්වය තමයි ප්‍රමෝදය කියලා කියන්නේ. නිතරම ප්‍රමෝදවත් හිතකින් ඉන්නේ නිතරම ප්‍රීතිමත් හිතකින් ඉන්නේ. ඉතින් ඒක සඳහා මේ වයසට යනකොට තමයි මේ පහුපහ වෙනකොට තමයි කොහො කොහො වීම සිද්ධ වෙන්නේ. ඒ මොකද පුංචි කාලේ අපි හැම කෙනාම පුදුම සතුටකින් හිටියේ. අපි දන්නේ අපි දැන් පේනවා පොඩි උන් දකින්නකොට. ඒකට මොන තාලෙන් කිව්වත් අම්මා මල අඬපන් කියලා ඌට තේරෙන්නේ නැහැ. ඌ දන්නේ නැහැ අම්මා මරණතු අඬන්නේ නැහැ තාත්තා මරණතු අඬන්නේ නැහැ. මොකද ඌට ඒක කැප නැහැ. ඌ ඉන්නේ බොහොම සතුටේ. ඒක වයසට යන්න යන්න නම්බු ලැබෙන්න ලැබෙන්න තරුණකම ලැබෙන්න ලැබෙන්න වෙන වෙන දේවල් ලැබෙන්න ලැබෙන්න පුදුමාකාර විදිහ අපේ මූණට වෙස් මූණ එකතු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපට භාවනාවේදී සීලේදී ආපවර ළමා වයසට යන්න වෙනවා. ඒ නිසා බටහිර රටවල් වල භාවනාව කියලා කියන්නේ නැවතත් බබෙක් වෙන්න ආදින. ඒ නැත්නම් අර පුංචි ලදරු මනසට. ඒක නිදර්ශනයක් වශයෙන් පොත්පත්වල ලියලා තියෙන්නේ. අපි පුංචි කාලේ මතකයි අපිට මේ සතේ කාසියක් සද්දකේ කාසියක් එකතු කරලා මිටියක් අහුරක් දුන්නොත් පුදුමාකාර සතුටක් නැතිනේ ඔක ගණන් කර කර ඕක ලොකෝයි ඉස්සර ගෙදෙට එනකොට හැමදාම සතේ සද්දකේ කාසියන්න ගන්න. දිගැල්ලොප් එකක් පුරවාගෙන එනවා. ආවම ඔක්කොටම අහුර අහුර දෙනවා. ඉතින් ඒ ගණන් කරපුවම 37යි 38 39 එකනට හම්බ වෙනවා. මුළු අවුරුද්දේම ඔක තියානින්නේ පුදුම සතුටකින්. දැන් හිතන්න බෑ ලක්ෂ 37ක් හම්බුනායි කියලා මොකද වෙන්නේ කියලා. 38කට බිල හැදිලා ඉවරයි. කවදාක සතුට කරන්න බෑ. දැන් නම් සත්‍ය සතේච්ච ලොකු දෙයක් නෙවෙයි. නමුත් දැන් කාලේ වුණත් ඒ පොඩි දරුවෙකුට පුංචි දෙයක් හම්බෙච්චාම පුදුම පිපිච්ච ගතියක්, පිරිච්ච ගතියක් තියෙනවා. මොකද ඇතුලේ පිරීලා තියෙන උගේ. ඉරදා මොනවා හම්බුණත් බොහොම සතුටුන දැන් බලන්න කොච්චර දුන්නත් උඹහට වතුර වක් කරනවා. වක් කරනවා කන්ද සොලතොලසොල ගාලා බහිනවා මිසක් කවදාකවත් පිරෙන්නේ නැහැ. මේක අර කාම ආශාවෙන් සන්තුෂ්ත කරන්න බැරි ආසාවෙන් පිළිච්ච ගතිය. නමුත් අපි මේ සිල් රකින්නේ අඳුරේට නෙවෙයි. අපි මේ සිල් රකින්නේ කාගවත් යමක් බලාපොරොත්තු නෙවෙයි. මේක බුද්ධ ආදී උතුමන් වහන්සේලා ගිය පාර කියලා සීලය පිළිබඳ සතුටන ගතිය තියෙනවනේ. ඒ වගේම අපි සමාධි භාවනාවක් කරනකොට හරි කියන නැත්නම් අපි ඒක අරින්නේ නැහැ. අපි දිගටම මේක වඩනවා කියන ගතිය එනවනම් ඒකේ සම්ප්‍රයෝජනය ලබන්න අනිවාර්යයෙන්ම මේ ප්‍රමෝදය හඳුනාගෙන තියෙන්න ඕනේ. මේ ප්‍රීතිය හඳුනාගෙන තියෙන. ඒ දෙකට වේලිච්ච හිතක් ඇතුවනම් කොච්චර තටමැව්ව කොච්චර භාවනා කරත් ඒ මනුස්සගේ මූණට ලේ වුණන ගතියක් එන්නේ. ඉතින් ඒක නිසා හුදුවට මතක තියාගන්න බොජ්ජංගයක් වෙන්න නම් ප්‍රීතිය බොජ්ජංගයක් වෙන්න නම් ඒ පුද්ගලගේ මූලික ජීවිතය දිහාට ඇති ආකල්පේ ජීවිතය දිහා බලන හැටි පැහැදිලිව වෙනස් වෙන්න ඕන. මේක මූසල පෙනුමක් තියෙන්නේ බැලු බැලමට සාසනය පුරා මොකද හැම කෙනාම කැමති මේ අසුභ භාවනාවයි මරණානුස්සතියයි මූණ අට කරගෙන ඉතීමේයි භාවනා කරනවා ඉතින් හිතනවා මේ සතුටු වෙලා hina වෙලා හිටියත් වැරදි කියලා මම මේ උඩ පැන පැන hina වෙන්න කතා කරන එකක් නෙමෙයි. නමුත් බලන්න නිකන් සාමාන්‍ය සංසන්දනය කරලා බලන්න අනිකුත් ආගම් වල දුක්ඛ සත්‍ය ඉස්සරහින් තියලා නැහැනේ. අනිකුත් ආගම් වල තියෙන්නේ කාපල්ල බිපල්ල ජොලි කරපල නත්තල් දවසට රතෙක් කැපුවට ඒක ඇති දෝෂයක් නෑ දෙයයන් අතර කැලලක් දීලා. ඒ වගේම මුස්ලිම් ආගම කියන්නේ ඉතරයි හොඳ කැලල දෙයයන් අතර දෙනවනම් ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඒක දිගනන්සේ ඔක බලා ගන්න ඔයගේ හැම පැත්තෙම තියෙනවා. නමුත් මේ කෝවිලකට හරි පල්ලියකට හරි පූජනීය ස්ථානට යන්න අඬා වැටිච්ච යක්ෂමෝණු, සර්පමෝණු, මිනිඔලුකට පුරෝලා තියෙනවා. එකකවත් නැන්නේ පැහැදිලි පෙනුමක්. නමුත් මේ දුක්ඛ සත්‍ය දේශනා කරන බුදු පිළිමයක් ඉස්සරහට යන්න බලන්න. මොන්න තරම් පිරිච්ච ගතියක් තියෙනවද කියලා. මොන තරම් සාදර ගතියක් තියෙනවද කියලා උද්දිත් බැලුවත්, හවස බැලුවත් මේ මද සිනාව. එහෙමද උන්වහන්සේගේ පිරිච්ච ගතිය හේතු සම්පත් වලින් ඇවිල්ලාදී. මේ මිනිස්සු වෙනවට මොන ඉච්ඡාට hina වෙන්නේ ඉන්නව නෙවෙයි. ඕනම කෙනෙක් ආවොත් සරුවචනසිගේ ආචින්නයක් තමයි පුරුද්දක් තමයි ඉස්සරහ කතා කරනවා කියලා. ඒ පුද්ගලයාට කතා කරන්න ඉස්සලා තමන් වචනයක් කතා කරනවා. ඒ තරමටම ඕනම අමුත්‍යකර පීච්ච ගතිය සරුවචනසිගේ තියෙනවා. දුක්ඛ සත්‍ය කතා කරන එක හැබෑව නමුත් ඒ උන්වහන්සේ මේ දුක්ඛ සත්‍යයෙන් දුකටපත් වෙච්ච කෙනෙක් නෙවෙයි. දේශනාවේ සඳහන් වෙනවා එක තැනක මානෙනි මේ දුක නම් ඇත්තටම දුකයි. ඒක පිළිබඳව මම කවදාකවත් වාද කරන්නේ මේ දුක දුකක් බව අවබෝධ කිරීම තරම් ප්‍රණීත සත්‍යක් ප්‍රණීතතාවයක් මේ ප්‍රීතියක් මුළු ලෝකෙම නැහැ කියලා. අර කරවිල වැඩිච පණුවට කරවිල තිත්ත නැහැ වාගේ. දුකයි අපි මේ අවබෝධ කරන්නේ කියන හැඟීමෙන් දුක දිහා බැලුවොත් කවදාකවත් ওই දුකේ ওই කියන ඔය අර කනවැන්දුම් ගතිය නැහැ. මුසල ගතිය නැහැ. අවබෝධ කළ යුත්තයි මේ ඉදිරියටපත් වෙලා තියෙන්නේ කියලා අපි මේ සටනට පෙළඹිච්ච සටන්කාමියෙක් වාගේ යුද්ධසබලෙක් වාගේ දුක එනකොට මුණ උස්සනවා. ආහනේ ගතිය එන්න ප්‍රදාය පෙනුමෙන් නම් පේන තියෙන එක ප්‍රීතියක් නෙවෙයි ඒක සතුටක් නෙවෙයි කියලා. නමුත් මේ ජීවිතයේ තියා සාර්ථකව මුණ දෙන ගතියම වෙනස් කරගත්තේ නැත්නම් ඉතාමත්ම දුෂ්කරයි මේ භාවනා ජීවිතේ. ඒක නිසා සීලේ වාසයේ සීලය සම්පූර්ණ වීමෙන් ලැබෙන ප්‍රීතියකුත් තියෙනවා. ඊගාට සමාධිය සම්පූර්ණ වීමෙන් ලැබෙන ප්‍රීතියකුත් තියෙනවා. ඒකට අර කියනවා අපි ඉස්සලා පටන් අර ගන්නකොට දේශනාව පටන් අරගත්තේ निराமிසා. ආමිෂයෙන්තර වූ ප්‍රීතියක්. ඒක සරුවචනසේ පහළ වෙන්නේ ඉස්සලා ඔය සින්නාසලා පීඨලා පටන් අරගෙන තිබුණා. අපි කියනවා ධ්‍යාන සුඛය කියලා. එහෙම නැත්නම් විවේකජම් පීති සුඛං. විවේකයෙන් උපන්නා වූ ප්‍රීතිම සුඛයක්. ඒක ඇති වෙන්නේ නීවරණ ධර්මයෙන් වශයෙන් ඇත්තා වූ ව්‍යාපාදෙ හිතෙන් දුරු වෙලා ඒ වෙනකොට ප්‍රීති නම් වූ ධානා චෛතසිකේ නැත්නම් ධානාංගය හිතට පහළ වුණාට පස්සේ ඒ පුද්ගලයා සම්පූර්ණ මේ ප්‍රීම ප්‍රීතිය ප්‍රීති චෛතසිකේ ඉදිරිපත් වෙච්ච තත්ත්වකටපත් වෙනවා. ඉතින් ජීවිතයේ ඒක සමහර විටක වැරදි අර්ථකථන නිසා හුඟ දෙනෙක් භාවනාව කියලා හඳුනන්නේ සමාධිය. ඒ සමාධියෙන් හම්බෙන ප්‍රීතිය නැති වුණොත් හුඟ දෙනෙක් මූණ පශ්චාත්තාප තත්ත්වකටපත් කරන පරාජිත තත්ත්වකටපත් කරගන්නවා. නමුත් අපේ ශාසනයේ මේ සරුවච්ච ශාසනයේ ඒ සමාධියෙන් ඇති වෙන ප්‍රීතිය නෙවෙයි හරය. ඒකයි අර අස්සජි සූත්‍රයේ සඳහන් කරන්නේ අනිකු ශ්‍රමණ බ්‍රාහ්මණිය වාගේ සමාධියෙන් හම්බෙන සුඛය සමාධියෙන් හම්බෙන ප්‍රීතිය නෙමෙයි අපේ ශාසනයේ හරය. හැබැයි ඒකත් අවශ්‍යයි. ඒ නිසායි සරුවච්චනන්ට අපේ ශාසනයේ මේ සමාධිමේ ප්‍රීතිය නැත්තම් ධානමේ ප්‍රීතිය නැත්තම් රූප ධාන ප්‍රීතිය සම්පූර්ණ අනුමත කරලා තියෙනවා. ඒකත් අවශ්‍යයි. නමුත් අපේ ධර්ම දේශනාවේ වැදගත් පිය යුත්තේ සාසනය ගැඹුරින් අදාහ ගන්නකොටත් අවශ්‍ය වෙන්නේ මේ විපස්සනාවෙන් ලැබෙන ප්‍රීතියයි. ඒක ඔය සීලෙන් ලැබෙන ප්‍රීතියත් සමාධියෙන් ලැබෙන ප්‍රීතියත් බොහෝම ඉහළයි. ආන්නේ ඒක සඳහා කටයුතු කිරීමට නම් අර මුලින් කියාපු ආකාරයට සීලයට වඩා සමාධියට වඩා ඊ타ත්ම ගැඹුරු වටිනාකමක් සතියට දෙන්න වෙනවා. ඊ타ත්ම ගැඹුරු වටිනාකමක් ධම්ම විචයට දෙන්න වෙනවා. ඊ타ත්ම ගැඹුරු වටිනාකමක් වීකයට දෙන්න වෙනවා. පිළිමුණ කොටක් නෙවෙයි මේ විපස්සනා භාවනාවට. එළඹ සිටි සීය ඇති කරගෙන ඉන්න සතියෙන් ධම්මවිචයෙන් යුක්තව වීර්යයෙන් යුක්තව කටයුතු කරනකොට ඇති වෙනවා ප්‍රීතියක්. අන්න ඒක තමයි මේ ශාසනය අපි પરමාර්ථ වශයෙන් ගැඹුරු ප්‍රීතිය වශයෙන් සඳහන් කරන්නේ. අන්නේ ප්‍රීතිය ගැන සඳහන් කරනකොට මේ ਸਰවචනංශේ අහනවා නැත්නම් ප්‍රශ්නයක් නගනවා මේ ප්‍රීති සම්බොජ්ජංග සම්බොජ්ජංගේ වැඩි වීමට ආහාර වෙන්නේ ආධාර උපකාර කරන්නේ. එහෙම නැත්නම් ආසන්න කාරණා වශයෙන් මොකද්ද වෙන්නේ කියලා. ඒකට උන්වහන්සේම දෙන පිළිතුර තමයි පීති සම්බොජ්ජං ගඨානීය ධම්ම. ප්‍රීති සම්බොජ්ජංගේ පළපදියම් වෙන ධර්ම වර්ගයක් තියෙනවා. අන්න ඒක නිතරම ආශ්‍රය කරන්න ඕනේ. ආශ්‍රය කරනකොට ඒ පුද්ගලයා මේ hina වෙවි මේ සතුට ගමනක් යනවා. මෙතෙන්දී එක වචනයක් තවත් මතක් කරන්න ඕනේ මේ සරුවත්තන් වහන්සේගේ ಗುಣ නමයක් අපි මේ සඳහන් කරනවා මේ නව ගුණ පාඨයේ වශයෙන් ඉච්ඡිපිසෝ භගවා අරහං තන පටන් අරගත්තම සම්මා සම්බුද්ධෝ විචාචන සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අන්නෝකදී සුගත කියන ගුණය පෙන්වන්නේ සුන්දර ලෙස මේ දුෂ්කර ගමන ගියා වූ උත්තමයන් වහන්සේ කියලා මේ ගමනේ අපි යනකොට නම් අපිට සරුවචනන්සේ දීපු බණ තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා දීලා තියෙනවා සිව්පස්සේ දෙන්න දායකයෝ ඉන්නවා ස්ථාන තියෙනවා ගුරුවරු ළඟ ඉඳගෙන බණ කියනවා මේ එකක්වත් තිබුණේ නැහැ සරුවචනන්සේ ලෝකේ ධර්මේ බාහිර වෙලා තිබුණෙත් නැහැ සිව්පස දායකයෝ හිටියෙත් නැහැ මේ වගේ සේනාසන හදලා දීලා තිබුණෙත් නැහැ භාවනා කරපල නිවන් දකින්න පුළුවන් කියලා කියන්න කෙනෙක් හිටියෙත් නැහැ ඒ තරම්ම දුෂ්කර ගමනක් යනකොටත් උන්වහන්සේක hina වෙවි ගමන ගමන් කරා සුගත කියලා කියන්නේ අන්නේ සුන්දර ලෙසේ ගමන නියම කරපු නිසා උන්වහන්සේට සුගතයන් වහන්සේ කියලා කියනවා. අපි ඒක ආදර්ශයට අරගෙන අපිට ඒ උන්වහන්සේ විඳපු දුක් වලින් 100ට කීයද විඳිට වෙලා තියෙන්නේ. ඉව දකින්නකොට අපි කනගාටුවටපත් වෙනවා නම් අපි සරුවචනන්දගේ අර සුගත ගුණයට නම්බු කරන්න නැති වෙනවා. ඒ නිසා උන්වහන්සේ සිහිපත් කරන්න ඕන අපිට දුකක් පැමිණෙනකොට කනගාටුවක් පැමිණෙනකොට සරුවචනන්සේ සුගතයි. රජගෙදරක ඉපදිලා අර තරම් ඉතාම දුෂ්කර වූ දුෂ්කර ක්‍රියා කරලා කිසිම වෙලාවක කිංකුසල ගවේෂී කියන මේ පරිශ්‍රණය පාවා නොදී අවසාන මොහොත දක්වා විඳින තියෙන ඒ ඔක්කොම දුක් ගෙවම් කරලා අවසානයේ සාර්ථක වුණාට පස්සේ උන්වහන්සේ විඳපු දුක් ටිකත් අපිට කියලා දෙනවා. මෙන්න මේ මේ ආකාරයට මම දුක් විඳ ඕගොල්ලන්ට ඒව කරන්න දෙයක් නැහැ. මම මේකට පහර කියලා දීලා තියෙනවා කියලා. ආන්නේ විදිහට විච සුගතයන් වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙනවා. ඔය සීලයෙන් ලබන සමාධියෙන් ලබන ඒ ප්‍රීති සුඛයට වඩා නිරාමිස නෙවෙයි අවේදිත සුඛයක්. ආන්න ඒකට යන්න තමයි අපි මේ මේ පීති සම්බොජ්ජංගේ ඉස්සරහින් තියාගන්නේ. නැත්නම් විපස්සනා විස්සරහින් තියාගන්නේ. ඒක කවදාකවත්ම කොහොමඩක්වත් ගන්න බෑ. ඔය කලින් සඳහන් කරපු සතියෙන්තරව ධම්මවිචේ කියන ධර්මයේ විමසුන් නුවණ නැතුව ඒ වගේම වීර්යෙන්තරව. ඒ නිසා මේ පීති සම්බොජ්ජංගේ සඳහන් කරන්නේ සතියේ ධම්මවිචේ වීර්යයේ ඵලයක් විදියට. අපි මේ වෙනකොට බෑ හතරක් විතර ගත කරලා තියෙනවා සතිය ගැන කතා කරන්නට, ධම්මවිචය ගැන කතා කරන්න, වීදේ ගැන කතා කරන්න. මෙතන හුඟුව දෙනෙක් සෑහෙන කාලයක් ධර්මයට භාවනාවට හිත යොදලා තියෙනවා. ආන්න එහෙම වෙනකොට මේ ප්‍රීතිය කොහොමද විපස්සනාවේදී පහළ වෙන්නේ? නැත්නම් අපිට මේ වෙනකොටත් මේකට අයිතිවාසිකමක් තියෙනවා. අයිතිවාසිකම කියන්නේ සීලෙන් ඇතිවෙච්ච ප්‍රීතිය නෙවෙයි, සමාධියෙන් ඇතිවෙච්ච ප්‍රීතිය නෙවෙයි, විපස්සනාමය ප්‍රීතියක් ලකුණු පහළ වෙලා තියෙනවාද කියලා අපිට අපි එහෙම අතීතයේ පොඩ්ඩක් අවශ්‍යලහාරලා බලන්න. ආන්න එතකොට අපිට උත්කිට්ටු කරගන්න පුළුවන් කොටසක් තමයි මේ ප්‍රීතිය පිළිබඳ විස්තර කරනට අටුවාචාරින් වහන්සලා පෙන්ලා දීලා තියෙනවා ප්‍රීති කොටස් පහක්. අපි ඒක තමයි සිංහලෙන් පස්වනක් ප්‍රීතිය කියලා කියන්නේ. අන්නේ පස්වනක් ප්‍රීතිය විවිධ වෙලාවල් වල විවිධ තැන් වලින් අපේ මේ ආධ්‍යාත්මික ජීවිතයට සම්බන්ධ වෙනවා. ඒකෙදි ඉස්සෙල්ලාම වැටහෙන යාන්තර මෝදු වෙනකොට හම්බ වෙන ප්‍රීතිය කියන්නේ කුද්ධිකා ප්‍රීති කියලා. ශුද්‍ර කියලා පරිවර්තන කරනවා. චුද්ධ ප්‍රීතිය. යාන්තමට පේනවා. ඉතින් ඒක භාවනා යෝගාවචරයේ අත්දැකීම් පැත්තෙන් බැලුවොත් ඒක පේන්න තියෙන ඉඳපු ගාන නිකන් ඇඟ කිලි පොලාගෙන යනවා වගේ මයිල් කිලින් හිටිනවා වගේ ඒක පාරට භාවනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා. ඒක කොයි වෙලාව වෙනවද කොයි වෙලාව යනවද දන්නේ නැහැ. නමුත් ඒක පාරට ඇවිල්ලා කිලි පොලාගෙන ගිහිල්ලා යන ගතියක් එනවා. ඊට පස්සේ ආයෙත් ඒක එන්නේ නැහැ උඟ වෙලාවකට. අන්න ඒ වෙන ගතියකට කියනවා කුද්ධිකා ප්‍රීති, ක්ෂුද්‍ර ප්‍රීතිය කියලා. ඉතින් ඒකට සාමාන්‍යයෙන් පෙන්නනවා බුද්ධානුස්සතිය වන්නකොට ධම්මානුස්සතිය වන්නකොට සංඝානුස්සතිය වන්නකොට තමන් දීපු දාන ගැන සිහිපත් කරනකොට දේවතානුස්සතිය වන්නකොට උපසමානුස්සතිය වන්නකොට ආදී මේ අනුස්සති ධර්ම වන්නකොටත් සමහරවිට මේ ඒ කුද්ධිකා පීති බොහෝ විට පැනනගින්න ඉඩ තියෙනවා. ඒවා සේරම සමතමයි. ඒ කියන්නේ සමාධි භාවනාවෙන් ලැබෙන දේවල්. නමුත් අරමුණ හරියට මෙනෙහි කරගෙන ඉන්නකොට සමහරට සක්මනේදිත් මේක සිද්ධ වෙනවා. පාරට නිකන් මේ ඇඟ කිලිපොලාගෙන යනවා වගේ මයිල්කලින් හිටින්නා වගේ ඇවිල්ලා යනවා. සමහරට ඇඟේ පැති නලියන්න පටන් ගන්නවා. මස් පිටු නලියනවා. ඒක මේ හිතලා කරනව නෙවෙයි නම හිතලා කරනවා වාගේ. ඇහැ විතරක් තනියම නලියනවා. සමහරට උඩ බාහුව නලියනවා. සමහරට කකුලේ පැති පැති නලියනවා. ඉතින් ඔය ඒක ටිකක් නලියලා බහලා යනවා. හොඳට Tamante එකෙන් බාධාවක් නැහැ. හොඳට අරමුණේ හිට දැඩි අප්‍රතිහත වීර්යකින් කටයුතු කරනවා. හොඳ නිවැරදි එල්ලෙකුත් තියෙනවා තියෙනකොට මේ වගේ කුත්තිකාපී කියන පටන් අරගන්න. ඒක යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මේ කවුරක්වත් හුණියම් කරලවත් එහෙම නැත්නම් වෙන කොහෙන් ඉඳගෙන කවුරු හරි මේ කාලමක් පිඹලවත් මන්ත්‍ර ජප කරලවත් නෙවෙයි භාවනා කරනකොට මේ එන හැටි මේ ප්‍රීතිය Tamanට සම්බන්ධ වෙන හැටි. උගදෙනෙක් මේව වෙනකොට සමානට දමල ගහලා නැගිටින්නත් යනවා. නමුත් මේ පොඩ්ඩක් හරි අහලා තියෙනවා නම් දන්නවනම් මේ විපස්සනා කරනකොට මේ මෙනවයි කියලා ඒ වගේදී අර භාවනාව කඩා ගන්න යන නරකයි. ඒක තේරුම් අරගන්න ඕනේ මෙහෙම දේවල් වෙන්න පුළුවන්. දැන් අපි හොඳටම දන්න හොඳට නිින්ද ගියාම පුංචි බබාලාට මොකද වෙන්නේ? ඒ කට්ටිය hina වෙනවා. කතා කරනදී අම්මලා කියන මේ සුරංගනාවියත් එක්ක කතා කර කර ඉන්නවා කියන්නේ. ඉතින් නන්දමාලි කියන ඔය කියන කතා අහන්න එපා. ඕක බොරු කතයි කියලා. කොයි එක වුණත් ඒ නිින්ද ගියාට පස්සේ ඇඟේ එහෙම දේවල් වෙනවා. දැන් හොඳට සමාහිත භාවයටපත් වුණාට පස්සේ සමහර මස් පිටු නලියන මොකද ඒව ව්‍යායාම කරගන්නවා තම තමන්ගේ ව්‍යායාම කරගන්න ජීව පේන්නේ hina වෙනවා වගේ කතා කරනවා වගේ අඬනවා වගේ තමයි පේන්නේ ඒක හොඳට සිද්ධ වෙනවා භාවනා කරනකොට ඒ මස් පිටු තම තමන්ගේ කටයුතු තම තමන් කරගන්න වෙලාවකට ආවොහම ඒකට කියනවා කුද්ධිකා පීති කියලා. ඔක ටිකක් තව ඉස්සරහට යනකොට කණික ප්‍රීති කියන ක්ෂණික ප්‍රීති බවට පත් වෙනවා. ඒ ක්ෂණික ප්‍රීති බවට පත් වෙනකොට සමා නිදර්ශන වශයෙන් පෙන්වන්නේ එක පාට අකුණක් ගැහුවා වගේ මේ මුළු ඇඟම නිකන් හෙල්ලිලා යනවා. නමුත් ඒක බය කරවන සුළු හෝ තිගස්සන සුළු නෙවෙයි. මුළු කයටම දැනෙන අත්දැකීමක් පාටපත් වෙනවා. සමහරට ආලෝකයක් පේනවා. සමහරට එක පාට පියාඹන පීසයක් වගේ පේනවා. නැත්නම් මුළු ඇඟම පාට ගැසිලා වගේ යනවා. ඒකක්වත් අර විදිහේ චකිත ඇති කරන බය ඇති කරන දේවල් නෙවෙයි. ඒක අර කුද්ධිකා ප්‍රීතියේම මේරිච්ච අවස්ථාවක් තමයි මේ ක්ෂණික ප්‍රීතිය කියන එක. ඒකේ එන්නේ ඉස්සෙල් ලකුණු පෙන්වන්නෙත් නෑ ගියාට පස්සේ ලකුණු පෙන්වන්නෙත් නෑ. සාමාන්‍යයෙන් ආකාශය දිහා බලන් හිටියොත් අකුණක් ගහන්න චිත්තක්ෂණයට කලින් කවදාකවත් ආකාශයේ ලකුණක් පෙන්වන්නේ නෑ. ඒක චිත්තක්ෂණයකින් අකුණ ඇවිල්ලා ගියාට පස්සෙත් ආකාශයේ ලකුණක් පෙන්වන්නේ නෑ. ඒ වගේ වැඩවලට අපි කියනවා ක්ෂණික වැඩ කියලා. ආන්නේ ක්ෂණික වැඩක් තමයි මේ භාවනාවේදී විපස්සනාදී ක්ෂණික සමාධිය. ඒ ඒ චිත්තක්ෂණයේ අප්‍රත්‍යත වීරියත් නිවැරදි එල්ලයක් එනකොට අපි අරමුණු කරන තියෙන සමාන මූල කර්මස්ථානේ වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. සමාන මූල කර්මස්ථානේ තියෙද්දී ඒක වැටිලා වේදනාවක් මෙනෙහි කරගෙන ඉන්න වෙන්න පුළුවන්. නැත්නම් සද්දයක් මෙනෙහි කරගෙන ඉන්න වෙන්න පුළුවන්. හිතවිල්ලක් මෙනෙහි කරගෙන හරියට මේ හිතවිල්ලට හිත එල්ල වෙලා ඒකට සතිය පිහිටියා නම් ධම්මවිචේ මාර්ගයෙන් දන්නවනම් මේ මූල කර්මත්තානේ මේ හිතවිල්ලක් කියලා. නමුත් හිත වට ගන්න තු අප්‍රත්‍යතව බලනවනම් ඒ තුල පාරට අර වගේ මේ කණික ප්‍රීති පහළ වෙන්න පුළුවන්. ඉතින් මේව වෙනකොට යෝගාවචර දන්නවා ඊට ඉස්සෙල්ලා කුද්ධිකා ප්‍රීති පහළ වෙච්ච නිසා මේ භාවනාවේ එකලස හරියට හරියන්න හරියන්න වෙන දෙයක්. ආ එහෙම ගියාට පස්සේ තමයි ඒක මේ පක්ඛන්තන පීචය කියලා කියන්නේ දිගින් දිගට එන්න පටන් අර ගන්නවා. ඒ ප්‍රීතිය කොහොමද නිකන් මොහොතයින් ගියාම රැළ පිටිපස්සේ රැළ එන්න වගේ දිගට එනවා. පුංචි රැළ නෙවෙයි. පරාක්‍රම සමුද්දේ වගේ තැන්වල වණිනේ මහා මොහොතෙම තියෙන රැළ වගේ දිගින් දිගට ගහන්න පටන් අර ගන්නවා. ඒක හොඳට තේනවා හරියට අරමුණේ හිත ඉන්නා තාක්කල් මේ රැළ ගහිලා සිද්ධ වෙනවා. ඒක හරි ප්‍රබෝධමත්. ඒක විසින්ම කරවන දෙන කෘත්‍යයක්. ඉතින් තමයි තියෙන අරමුණේ එල්ල කරගෙන ඉන්නා තාක්කල් අර ප්‍රීතිය බුද්ධ වෙන්න පුළුවන්. ඒ ප්‍රතිචය වරින් වර වරින් වර රැළ ගහනවා. අර වගේ කුද්ධිකා පීචි වගේ ඇඟේ පළුවකත් නෙවෙයි. ඒ වගේම කණික පීචි වගේ ඇවිල්ලා ගියාමත් නෙවෙයි මේක එක පස්සේ එක එන්න පටන් අරගන්නවා. ඉතින් ඒකෙදි හොඳටම අන්නේ වගේ ඒ කුද්ධිකා පීති කණිකා පීති ඉක්මවල යම් කෙනෙක් මේ මේ පක්ඛන්දන අවස්ථාවට වගේපත් උනන තේනවා මෙන්න මේක තමයි සතිය කියලා කියන්නේ. අනන් මේ වෙලාවේ පවතින හිතේ ඒකලසට තමයි සතිය කියන්නේ. ඒ වෙලාවේදී ධර්මතාවයන් පිළිබඳ බයක් සැකයක් මේ කෝල ගතියක් එන්නේ තමන් ඒක වශී කරගෙන ඉන්න පුළුවන් විදිහට ධර්මතාවයේ පේනවා. ඒකවල ධම්ම විචේ මේක තමයි කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ වෙලාවේදී තියෙනවනේ යම් කිසි විරෝධාර ගතියක් හිතේ. දරාගෙන කාගෙන යන්න පුළුවන් ගතියක්. ඒකට තමයි අපි සාමාන්‍යයෙන් මේ විරිය කියලා කියන්නේ. ආන් මේ විදිහට ඒ කුද්ධිකාපීති කණිකාපීති ඉක්මලයි ඇති වෙන මේ ඔක්ඛන්තික පීතිය එනකොට තමන්න තේරෙන පටන් ගන්න දැන් නම් ටික ටික ටික ටික ආධ්‍යාත්මික ජීවිතයේ මේ නැත්තම් සතිය, විරිය, සම්භව මේ සම්මවිච වගේ දැන් නැගිටගෙන ඉන්න පටන් ගන්නවා. අර පොඩි එකේ 7 7යි කියලා දිගින් දිගට දිගින් දිගට ඇවිදගෙන යන්න පුළුවන් තත්ත්ව එනකොට ඒ මවටත් ඒ දරුවටත් දෙන්නටම සතුටක් ඇති වෙනවා. ආන්නේ වගේ මේ කන්තික පීතියට එනකොට තමන්ට ලකුණු පෙන්නවා දැන් ඉඳ ඉස්සලත් ලකුණු පේනවා තියෙනකොටත් ලකුණු පේනවා තව ඉස්සරහටත් මේක තියෙයි කියලා වගේ දිගින් දිගට දිගින් දිගට මේ ප්‍රීතිය එන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට මේ කුද්ධිකා පීති කණිකා පීති ඔක්කාන්තිකා පීති කියනවට කියන්නේ ප්‍රාමොජ්ජ කියන්නේ තරුණ පීතිය කියලා තාම නෑ මේව ඇත්තටම සම්පූර්ණ සමාජිකත්වයේ ලබලා. හිත සම්පූර්ණ පුරවගෙන ප්‍රබෝධමත් කරන්න පුළුවන් ශක්තියක් නෑ මේකට පාමොජ්ජේ කියලා කියනවා. මේ ප්‍රමෝදය ඇති වෙනකොට හිතේ විශාල පෙළගැස්මක් වෙලා. විශේෂයෙන්ම ලකුණ තමයි පිපිලිසරකම නෑ හිතේ. මේ මට උනේ අකරතැබ්බයක්ද වැටීමක්ද කරකට මොකක්වත් නැහැ. හොඳට දන්නවා මේ සිල් රැකපු නිසායි අරමුණට හිත ගිය නිසායි අභීතව මේක වළගෙන ඉන්න නිසායි කියලා ඒ තමන්ගෙම තම තිබුණ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්මතා පිළිබඳව ලොකු විශ්වාසයක් ඇති වෙන පටන් ගන්නවා. ඒක නිසා අවිප්පටිසාර භාවයේ ඇතිතා විපිලිසරකම නැතිතා ඒ හිත නිතරම මේ ප්‍රමෝදේ පාල කරනවා. යම්ම වෙලාවක මේ තමන් කරගෙන ඉන්න කෙනෙකු හෝ සැක පහළ වුණොත් මොනම දෙයකින් හරි හිත වැටුනොත් ඒ ප්‍රමෝදේ වෙනුවට පිපිලිසරකම තමයි ඉතුරු වෙන්නේ. මට මොකද වුනේ මට ආයෙත් මේක ගන්න බැරි වෙයිද? ආදි වශයෙන් සැක දිගින් දිගට එන්න පටන් ගන්නවා. ඒකෝට තේරුම් ගන්න ඕනේ හේතුව තියෙනවා නම් හේතු සම්පත්තිය තියෙනවා නම් ඒ හේතු සම්පත්තිය තියෙන තාක්කල් අපේ හිතේ කවදාකවත් මේක නැතර නැති වෙලා මැකිලා යන්නේ. මේක නැවත නැවතත් හේතු සම්පාදනය කරනකොට මේ ඵලය ලබන්න පුළුවන් කියලා Tamanට එන්න පටන් අර ගන්නවා විශ්වාසයක් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විශ්වාසය තුලින් තමයි මේ ආධ්‍යාත්මික ජීවිතය කොඳු යට පෙළ හැදෙන්න පටන් අරගන්නේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ. මෙව්වා භාවනාවේ අතුරුඵල. මූලික හේතු වෙලා තියෙන්නේ අර සතියත් ධම්ම විචයත් වීරියත් කියන අපි වඩ아가න යන ගුණ ධර්ම තියෙනවනේ ඒව පෙළ ගැහෙනකොට මේ ප්‍රීතිය කුද්ධික ප්‍රීති කණිකා ප්‍රීති ඔක්කාන්තික ප්‍රීති වශයෙන් එන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහට ඒ ප්‍රමෝද ගති, තරුණ ප්‍රීතිය වැඩිගෙන වැඩිගෙන දිගටම ඒකට හිත යොදලා, ඒකට මත් වෙලා, ඒකෙන් ආඩම්බර වෙලා, ඒකට නම්බුකාර වෙන්නේ නැතුව ගත්ත අරමුණේම හිත සැබමින් දිගින් දිගටම දිගින් දිගටම මෙනෙහි කරන තරම් ඒ යෝගාවචරයා නිවන ප්‍රාර්ථනා කරන කෙනෙක් නම් ඒ පුද්ගලයාට අර ප්‍රමෝදය මෝරලා ප්‍රීති බවටපත් වෙනකොට ඒකට කියන උබ්බේගා ප්‍රීති කියන උද්වේග කර ප්‍රීතිය එන්න පටන් ගන්නවා. ඒ උද්වේග කර ප්‍රීතිය යටත් කරන්න බැරි තරම් මුළු ශරීරෙම වහ වහ පියාගෙන යන්න පටන් ගන්නවා. සමහරට බුද්ධ සිත පල්ලෙහාට කිරියලියක් උතුරාගෙන ඉන්න වගේ බැක්ටීරියක් උතුරාගෙන ඉන්න වගේ හදිසිය වැරදි ක්‍රමයකට සෝඩා බෝතලයක් අඩුවන එක පාට අර උතුරන්නේ බියර් බෝතල් කන්න කොටත් වෙනවා. ආනේ ඔය එක පාට උතුරලා යන පටන් ගන්නවා. හැබැයි හරියට දන්න මිනිහා උතුරන්නේ නැහැ. මේක නම් හරියට දැනගත්තත් උතුරයි. භාවනා කරනකොට කවදාකවත් නැත කරන්න බෑ මුළු ඇඟම වහයලාගෙන යන විදිහට පුදුමාකාර උද්වේගයක් එනවා. ඒක පෙන්වන්නේ උපමාවක් විදිහට පෙන්වන්නේ මේ පුංචි බෝට්ටුවක රළ දාලා තියෙන මුහුදක පාවෙවි ඉන්නවා වගේ. මොන්නම තාලෙකවත් නැත කරන්න බෑ. ඒ වෙනතන් තමන් ඉන්නවා වාත කොට්ටේක. ඒ වාත කොට්ටේ හෙල්ලෙමින් ඉන්නකොට වගේ මුළු ඇඟම දහලවන. දිගට හෙල්ල සමහරලාවට ඇස්පිල්ලම් ගන්න පටන් අර ගන්නවා මොන්නම විදිහකවත් නැත කරන්න බෑ. ගහනකොට පේන්නේ ඉස්සරහින් දැල් වෙන ගිනි දැල්ලක් තියෙනවා වගේ ඇස්ති කාරණකොට එළි වෙනවා ආය වැහෙනවා ආයෙම ගැහි ගැහි ගැහි ගැහි ගැහි ගැහි ගැහි ගැහි යන පටන් ගන්නවා ඒ වගේ මුළු ඇඟෙම මුළු හිතින්ම උද්වේග කර ප්‍රීතිය එන්න පටන් ගන්නවා ඒක ඒක අර මුලින් මුලින් ආපු ප්‍රීතිය වල පෙළ ගැස්මක් වගේ පඩිපෙළ ඉහළ තියනකන් ඉනිමකක් දිගේ නගිනවා අවසානයේදී එන ප්‍රධානම ප්‍රීතියට කියන පරණා ප්‍රීති කියලා. ඉතින් මුළු ඇඟ පුරාම පැතිරිච්ච එක මයි ගහක් බේරෙන්නේ නැතුව එක චිත්ත ක්ෂණයක් බේරන්නේ නැතුව හැම චිත්තක්ෂණයක හැම සෛලයක් පුරාම පැතිරිච්ච ප්‍රීතියක් එන පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ අවස්ථාව එනකොට භාවනාවේ ඒ යෝගාවචරය හොඳට ඉදිරිපත් වෙච්ච මේ මේ අරමුණය මේ මෙනෙහි කරන හිතේ කියලා නාම රූප ධර්ම හොඳට වැටහෙනවා. එතකොට මේ අරමුණ අපි ගත්තොත් ආස්වාසේ නිකන් එන්නේ ඒ ආස්වාසේ ඇතිකරන චේතනාවක් ඇවිල්ලා තියෙන චේතනාව නිසායි මේ ආස්වාසේ ආවේ. මේ පය ඔසවනවා පය ඔසවන්න මට චේතනාවක් තියෙනවා එසවීමේ කැමැත්ත. එසවීමේ කැමැත්ත නිසා එසවීම සිදු වෙනවා. එතකොට ඔසවනවා කියලා මෙනෙහි කරන හිත පහළ වෙනවා. එතකොට රූපේ සහ රූපයේ හේතුවත් ඒ නාමයේ සහ නාමයේ හේතුවත් කියලා ඔක්කොම යුගල යුගල තේරෙන්න පටන් ගන්නවා. ඒ යුග යුගල තේරෙනකොට එක සංසිද්ධියක අපි ඉතල එකක් කියලා ගත්ත දේ අන්තිමට වෙනව නෑ දෙකක් නාම රූප දෙක එකතු වෙන්න ඕන. නැත්නම් සංසිද්ධියක් එන්නේ. ඒ නාමය කවදාකවත් පහළ වෙන්නේ රූපයක් හේතුවක් නැතුව. රූපයක් පහළ වෙන්නේ නැත්නම් හේතුවක් නිසා ඒ නාමේ සහ නාමේ හේතුව රූපේ සහ රූපේ හේතුව කියලා අර ගත්ත සංසිද්ධිය තුනට හතරට කැඩලා පේන. ආන්නේ විදිහට දෙයක් කියලා කියන්නේ එකක් නෙවෙයි ඝණයක්. ක්‍රියාවක් කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි ක්‍රියාවලියක්. හුස්ම කියලා කිව්වම එකක් නෙවෙයි ඒක මුල මුල මැදින් පටන් මුලින් පටන් ගන්න මැද දක්වාම අග දක්වාම යන හුස්ම වැටක්. එක හුස්මක් ඇතුළේ හුස්ම දහස් ගණක් තියෙනවා. ආශ්වාසයත් තුළ ආශ්වාස දහස් ගණක් තියෙනවා. ප්‍රශ්වාසයත් තුළ ප්‍රශ්වාස දහස් ගණක් තියෙනවා. ඈත ඉඳලා බලපො කඩිවැලක් අපිට පේන කෝටුවක් ලණුවක් වගේ වුණාට ලං වෙලා බලනකොට පේනවා එතන දහස් ගණන් කඩිය යන්නේ එක එක පිටිපස්සේ. ඒක ස්ථිරව පවතින කෝටුවක්වත් තරක්වත් නැහැ. අන්න වගේ මොනම සිද්ධියක්වත් අන්නර විදිහට වෙන් වෙන්නේ නැතුව පේන්නේ. හැම දේ තුල තියෙනම ඝන සංඥාව බිඳි බිඳි බිඳි බිඳි යන්න පටන් ගන්නවා. ඒක රාශි වශයෙන් පේන්න පටන් ගන්න. මොනම දෙයක්වත් නැහැ එකක්. ඒ නිසා මෙහෙම බැලුවොත් ඒ වෙලාවට Taman හොඳට භාවනා කරන්න නැගිටලා ගහක් දිහා බැලුවත්, බල්ලෙක් දිහා බැලුවත්, මොකක් දිහා බැලුවත් කවදාහක්වත් ඒක සතෙක් ගහක් කියලා නෙවෙයි පේන්නේ. ඒක ඇතුලේ තියෙන පුංචි පුංචි පුංචි පුංචි සෑම කොටසක්ම දකිනකොට ඒක සතායේ ගහයි කියන එක නෙවෙයි පේන්නේ සංසිද්ධිය තමයි පේන්නේ. ආනේ තරමට ඒ භාවනාවේ ඒ නාම රූප පරිච්ඡේද පච්ච පරිග්ගා ඥාන පන්නගෙන සම්මසන ඥාන මට්ටමටම යන වේලාවක තමයි යෝ ප්‍රීති ප්‍රමෝද නැත්නම් විශේෂම ප්‍රමෝද ප්‍රීති බවටපත් වෙන්නේ. මේ තින්දි තියෙනවා එක විදිහක භයානකකමකුත්. එක විදිහක උපක්‍රේෂ ස්වරූපයක්. ඒ මොකද ඔය නාම රූප පරිච්ඡේද පච්ච පරිග්ගා ඥාන කියන මූලික විපස්සනා ඥාන අවස්ථා පහු කරගෙන සම්මසන ඥානෙට එනකොට ඒ යෝගාවචරයට බලන බලන දේ වෙනසක් තේරෙනවා. භාවනාව හරි ගියාට පස්සේ ඒ ගත්ත එකලස බොහෝ වෙලා පවතිනවා. කොච්චරද කියනවනම් මූල කර්මස්ථානයේ හිත වෙන දෙයකට ගියත් ඒ අතර අරමුණු කර වැටුණත් ඒ දේත් අර විදිහටම කඩ කඩ බලන්න පුළුවන් ශක්තිය. එතකොට එයාට ඇති වෙනවා විශ්වාසයක්. හරි. දැන් නම් පැහැදිලි වෙනසක් මගේ වෙලා තියෙනවා. බලන බලන දේ අහන අහන දේ ඔක්කොම කිඳා බහින්න පුළුවන් ශක්තියක් තියෙනවා. කියලා ඒක පරීක්ෂා කරලා බලන්න. පරීක්ෂා කරන්න කරන්න කරන්න ඒ ස්ථිරතාවය වැඩි වෙනකොට බොහෝ විට වැරදි නිගමනයකට එනවා මේ රහත් වෙලයි කියලා. නැත්නම් මම පැහැදිලි ಗುಣ විශේෂයක් දැන් ලබලා තියෙන කියලා. මේක මේ අදි탁ෂීරුවක් නිසා වෙන දෙයක්. ඒ වෙලාවට යෝගාවචරණ දැන මේ ප්‍රීතියත් ප්‍රමෝදයත් නිසා විශේෂයෙන් ප්‍රමෝදයත් ප්‍රීතියත් නිසා කියලා යොදන්න ඕනේ. මේක නිසා මේක තව දුරටත් ස්ථිරසාර වෙනවා. ස්ථිරසාර වෙලා ඉතින් ගුරුවරුන්ට ගිහිල්ලා විවිධාකාර විදිහට මේක කියන්න උත්සාහ කරනවා. ඉතින් ගුරුවරයා කියනවා නෑ තාම ওই වැඩේ පටන් ගත්තා විතරයි හොඳට ඔබට මත් වෙන්නේ නැතුව අරමුණ පන්නන්න එපා. ඒ පුද්ගලයා කියනවා නෑ මම අරමුණේ ඉන්නකොට මට කය හොඳට පහසුවට පේනවා. මට ආලෝක පේනවා. ඉඟුරුවර කියන ආලෝක දැක්කත්, කය වේද දැක්කත් හොඳට මතක තියාගන්න දැන් අරමුණෙන් හිත ගිහිල්ලා. ඒක නිසා පුළු පුළුවන් තරම් නැවත නැවතත් මූල කර්මස්ථානෙම තියන්න හැකියතාක් දුට මෙනෙහි කරමින් ඒ පිටපොට ගිය වාහනයක් නැවත පාරට ගන්න වගේ පුළුවන් තරම් ගන්න කිව්වම යෝගාවචරයට හරිය අකමැත්තක් පහළ වෙනවා. මෙච්චර ලස්සන භාවනා කරලා මෙච්චර විස්තර කතා කරද්දිත් ගුරුවරයා මට ආයනු ආයනු කන්නට හදනවා. ඉතින් ගුරුවරයාට සිද්ධ වෙනවා කොච්චර කෙරුවත් මේ පුද්ගලයා මේ ජීවිතේ පළවෙනි වතාවට සම්මසනීය කලාප මට්ටමේ සිදු වෙනකොට රහතන් වහන්සේ නමකටත් වැඩි හයියෙන් හිතනවා. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක හොඳයි. නමුත් ඒකෙන් අරමුණ වැටුනොත් සතිය කැඩුනොත් බොහෝම පහු වෙනකොටයි තේරෙන්නේ. එතකොට හුඟාක් වෙලාවට ගුරුවරයාට පිළියම් කරගන්න බැරි මට්ටමක් තියෙනවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට මේ මට්ටමට යනකොට ඒ ඇත්තෝ අනුන්ට උපදෙස් දෙන මට්ටමට යනවා. එහෙම නැත්නම් ගෙවල් වලට ලියුම් දානවා. මං වාගේ බැරිද ඕගොල්ලන්ට සිල් ලකින්න බලන්න මම ඉස්සර මෙහෙම හිටියේ දැන් සිල් ලකින්නවා නේද මං දැන් සමාධි කරනවා නේද මට මෙච්චර හරි ගිහිල්ලා නැත්තම් මේ තාම හිතිලා නැහැ නේද සිල් ලකින්න කියලා ඉතින් අර කුක්කිලිය පිටර රක්කනවා වගේ අනුන රක්කන්න පටන් ගන්නවා සිල් සිල් කියන එක රකින්න දෙයක් මිසක් රක්කවන දෙයක් නෙවෙයි නිවන කියන එක දක්වන දෙයක් මිසක් දක්කන දෙයක් නෙවෙයි හරක් දක්කනවා වගේ නිවනට දක්කන්න බෑ. දක්වන්න පුළුවන්. ඒ දුඟ දෙනේ කොන්න දෙන කියලා මේ බාගෙට කාගත්තට පස්සේ ඉතින් අර මේ ඉතුරු වෙච්ච මේ මිදිරොඩු කාපු බූරුව වාගේ ඉතින් නටන්න පටන් අරගන්නවා. ඒක අනිවාර්යයෙන්ම හැම කෙනෙකුටම වෙන දෙයක්. භාවනාවේදී සම්විදර්ශනාවේදී හැම කෙනෙකුටම සිදුවෙනවා. ඉතින් එතෙන්දී ගුරුවරයා හොඳට වක බලා ගන්න ඕනේ. ඒකේ වෙලාවේ හැටි ඒ නිසා පුළුවන් තරම් තනවාල ඔය කොච්චර විවිධ පහසුකම් ඇඟේ ඇති වුණත් ප්‍රීති ප්‍රමෝද පහළ වුණත් තමයි මේ අරමුණෙන් පිටපොට යන්න එපා ඇතුල් පැත්ත පිටපැත්ත දන්නේ පිටපැත්ත නොදන්නේ කිතුල් පිට උඩ පියවර බැන්නේ කියලා ඒ තුම්පනේ කතාවක් තියෙනවා විමංශය මල කපන්න ගහට ගිය වෙලාවේදී ගෙදර හිටපු පයින්ඩ කාර්යය ඇවිල්ලා කියන විජහට අන්න ආමිනේට බබෙක් හම්බුනායි. ඒ මනුස්සයා විජහට පියවර මනිනවා මේ වෙලාවේ Taman ගෙවනල්ල කොච්චර දීගද කියලා. බලින්න එකක් නැහැනේ මිනිහා මනින්නේ කිතුල් පිත්ත දිගේ. දෙවි ගහලා මිනිහා ඇදගෙන වැටලා මැරෙනවා. ආන්නේ වගේ තමයි මේ භාවනාව හරියන වෙලාවේදී යාන්තම් මේ ප්‍රීති වගේ දේවල් එනකොට මේ තමන් ඉන්නේ කිතුල් ගහවට බව මතක නැහැ. ඉතින් ළඟ තියෙන විත්ත දිගේ වැනගෙන වැනගෙන අගට යනකොට වැටෙනකොට අතන උප්පත්තියක් මෙතන මරණයක් සිද්ධ වෙනවා. ඒ නිසා භාවනාදී මේව දැනගන්න ඕනේ. භාවනා කෙරුවොත් ප්‍රතිඵල තියෙනවා. ඒක පිළිබඳව නම් අත පොළවේ ගහලා දිවුරන්න පුළුවන්. නමුත් මේ ප්‍රතිඵල දිරවන්නේ නැහැ. ඒ මොකද ඒ අර නිවන නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ මැජික්. ඉතින් අහුවෙන අහුවෙන දේ කරනවා. එහෙම නැත්නම් බණ අහලා නැහැ. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරලා. ඒ වගේම මේ නැත්නම් Tamanට වෙන දේ හරියට කියන්න දන්නේ නැහැ. ඉතින් කට ඇද කර කර උල් කර කර මේ කයේ වෙන දේවල්, ඊයේ වෙච්ච දේවල්, හීනේදී පේන දේවල්, භාවනාදී පේන දේවල් වැල් වටාරම් කතා කරනවා. ඒක නිසා කියන්නේ ධම්ම විචේ සම්පොච්චංගේ අවස්ථාවේදීම Taman ඒ වෙලාවේදී මෙනෙහි කරපු අරමුණ කියන්නේ මෙනෙහි කරපු හැටි කියන්නේ වැටහිච්ච හැටි කියන්නේ. එයින් පිට සෑම දෙයක්ම අනවශ්‍ය අතුරු කතා. වෙන විදිහට කියනවා නම් කාලය නාස්ති වීමක්. මේකට හුඟුව වෙලාවට ගැම්ම එන්නේ මෙන්න මේ ප්‍රීතිය පහළ වීම තමයි. ඒකට යෝගාවචර ලොකු ගැම්මකින් කතා කරන්නේ ඇත්තමයි. ඒ මොකද හේතුව භාගයට තැම්බීගෙන එන වෙලාව. නමුත් තේරුම් අරගන්න ඕනේ උපක්ලේශ බවටපත් වෙන්න දෙන්නේ නැතුව ඒක දැනගන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රීතියක් එනවා. නමුත් මේ ප්‍රීතිය අරමුණ යට කරන්න දෙන්න එපා. ප්‍රත්‍යක්ෂයට කරන්න දෙන්න එපා. Tamange තියෙන මේ එල්ලේ යන්න නැති කරන්න දෙන්න එපා. ආහනේ තරමට යන්න පුළුවන් මනුස්සයට තමයි ඒ උද්‍යප්පේ ඥානය මූල අවස්ථාවේ ඉඳලා තරුණ අවස්ථාවේ ඉඳලා බලවත් අවස්ථාවට පත් කරගන්න පුළුවන්. ඒක ලොකුම ලොකු කඩපින්මක් තමයි. කඩයිමක්. ඉතින් ඉන්දික ගුරුවරයාට ලොකු වගකීමක් තියෙනවා. මේ භාවනා කරනකොට ළඟ ඉඳගෙන ඒ ඇත්තෝ මෙවුවා නිසා අතහැරලා දාලාන්ට බණ කියන්න යන්න දෙන්නත් තරකයි. ගාක් මේක නැවත නැවතත් අරමුණව මෙනෙහි කරන්න කියනකොට හිත වට ගන්නත් තරකයි. ආන්නේ දෙක මැදින් ගෙනියලා තීරුම් කරලා දෙන්න ඕනේ මේ වැඩේ කෙරීගෙන යන වෙලාවේදී මූල කර්මස්ථානයේ පාග ගන්න එපා. ඒක දිගටම පුළුවන් තරම් මෙනෙහි කරන්න. හැබැයි මේ වෙලාවේදී ඒ සූර භාවය නිසා මූල කර්මස්ථානයේ තනික් දේවල් වලත් අනුන්ට කියනකොටත් ඉතාමත්ම පිරිසුදුකමක් හිතේ තියෙනවා. ඒකෙදී තියෙන අංග ලක්ෂණ 10ක් ඔය පරිසම්පදා මාර්ගයෙන් ඇදලා ඔය ලොකු සාන්තික පොතේ සඳහන් කරලා තියෙනවා අතීතාන ධාවන හිතක් එන්නෙම නැහැ. අනාගත ප්‍රතිකංකණයක් එන්නේ නැහැ. අතීතාන ධාවන කියලා කියන්නේ අතීතය ගැන කල්පනා කරලා හිත පශ්චාත්තාපේ නැහැ වෙලාවේ. අනාගතේ මම මෙහෙම කරන්නම් කියලා හිත අනාගතයට දුවන්නේත් නැහැ. ලීන හිතක් එන්නේත් නැහැ. නිදිමත ගතියට කොකා වගේ පාත් වෙන්නේත් නැහැ. ඒ වගේම දැඩි වීර්ය වැඩි වෙලා ඉවරලා ඉද්ද ගැහුවාගේ හිතෙන ගතියකුත් නැහැ. කියන්නේ දැඩි බලාපොරොත්තු ඇති කරන්නේ. ඒ වගේම අරමුණ කෙරේ රාගයක් පහළ වෙන්නේ නැහැ. අරමුණ කෙරේ ද්වේෂයක් පහළ වෙන්නේ. ආන ඔය විදිහට මේ හය ආකාරයෙන් හිත පිරිසුදු වෙනවා. ඒ වගේම වීරියයි සමාධියයි දෙක හොඳට සම්බර වෙලා ඒක රස වෙනවා. ඒ වගේම සත් මේ ප්‍රඥාවයි සතියේ මේ ශ්‍රද්ධාවයි දෙක සමරස වෙනවා. වීර්ය හොඳට මූලස්ථානේ ගන්නවා. මේ විදිහට එක එක එක පැති හුඟක් සම්පහන්සන ඇවිල්ලා අන්තිමට මේ කරුණු 10ම සම්පූර්ණ වුණාට පස්සේ තමයි අර කියන ප්‍රීතියට හොඳ පදනමක් සැකසෙන්නේ. ඒ தත්ත්වෙ දිගට ගෙනියන්න නම් ඒ පුද්ගලයා මූල කර්මස්ථානේ අත නෑර ඉන්න එක තමයි මෙතනදී කරන්න තියෙන්නේ. නමුත් ඒ ඇති වෙන ප්‍රීතිය එහෙම නැත්නම් ඒ වෙලාවේදී ඇති වෙන මේ උද්වේගය නොකිය ඉන්න බැරි තරම් දෙයක්. ඒ නිසා සරුවචන දේශනාවේ සඳහන් වෙනවා ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂී රති හෝති සම්මා ධම්මං විපස්සකෝ. ශූන්‍යාකාරයටපත් වූ සාන්ත හිතක් ඇති ඒ යෝගාවචරයට භික්ෂුවට අමානුෂී රති මනුස්ස හිතකට හිතා ගන්න බැරි දෙවියෙකුට හිතා ගන්න බැරි පුදුමාකාර ධර්ම රතියක් එනවා සම්මා ධම්මං විපස්සතෝ මනාකොට ධර්ම විපස්සනා කරනකොට මේක එනවා නිසා ඒක බලාපොරොත්තු ඒක නිවන කරගන්න යන්න නරකයි අපි හිතන්නේ මේ නිවනට යනකොට හම්බ වෙන මග ලකුණු මේකට මත් වුණොත් රැවටුණොත් අපි උපක්ලේශ වලට යට වෙනවා. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේගේ ගුරු උපදේශ නැතුව සීලයක පිළිපදලා සමාධිය භාවනා කරන කෙනෙකුට මෙතෙන්ට ආවොත් ඒ පුද්ගලයා මොන විදිය අර්ථකතන ලෝකෙට දෙයිද? ඒ නිසා මේ අර්ථකතන ලෝකෙට දෙන අර්ථ බොරු කියනවා කියලා හිතන්න එපා. ඒක ඇත්තටම භාවනා කරලා තියෙනවා. භාවනා කරාට ඇත්ත මේ මගදී හම්බෙන මොනදෝ සංඥා වගේක් විශාල කරලා හිතාගත්තට පස්සේ તો කතා කරන්නේ ප්‍රත්‍යක්ෂයට තමයි නමුත් සම්පූර්ණ allele තැම්බෙනකන් ඉඳලා නෑ බඩ කාලා බඩේ නරක කරනවා. තරුවචනංශ මේ බව දැනගෙන අපිට පෙන්ලා දීලා තියෙනවා මෙව්ව පෙරමග ලකුණු මිස කවදාකවත් මේ විනිශ්චය කරන්න එපයි කියලා. උපක්ලේශ බාටපත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් Taman නැවත නැවතත් මූල කර්මස්ථානටම යන්න. පුළුවන් තරම් බලන්නේ තරම් දැඩි උද්වේග කර ප්‍රීතිතියේදී ඒ වගේම මුළු ඇඟ පුරා පැතිරෙන ප්‍රීතිතියේදී මූල කර්මස්ථානයේ ආශ්‍රය කරන්න පුළුවන් දෙයක්. ඒකෝට පේන්නේ මූල කර්මස්ථානයේ බොහොම නොදිලෙන පුංචි තරුවක් වගේ. ප්‍රීති ප්‍රමෝද හඳ වාගේ දිගුලන තරු වාගේ පේනවා. නමුත් යෝගාවචර දැනගන්න ඕනේ අන්න අර පුංචි ගినాපු අත්වැලේ තමයි පාරකී. ඒවයිද මේ ප්‍රවේශම් වෙන්නේ. නමුත් ඒ දේ ඒ පතු වෙන ප්‍රීතිය එනමතු වෙන ඒ සතුට ප්‍රකාශ නොකර ඉන්න බැරි තරම් එන එක නම් මේ භාවනාදී සිදුවෙන දෙයක්. ඒක නිසා ඒ යෝගාවචරයට අවශ්‍ය වෙලා තියෙන්නේ අර අරමුණ හරියන්නේ නැති වෙලාවේ නිවර්ණත් එක්ක රණ්ඩු කරන වෙලාවේදී හරියට කමඨාන් සුද්ධ කරන්න පුරුදු කරගත්තා නම් මේ වෙලාවේදී කියවෙන්න පටන් අර ගන්නවා මට මෙහෙමයි මට ආලෝක පහළ වෙනවා නමුත් මම මේ වෙලාවේ මූල කර්මස්ථානේ බලනකොට මූල කර්මස්ථානේ යට කරගෙන ආලෝක පහළ වෙනවා ආදි වශයෙන් හැම වෙලාවෙදීම මූල කර්මස්ථාන සම්බන්ධ කරනවා මට මතකයි මම කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කායිතින් පරිවර්තක ආරහා මම පටන් ගන්න කිව්වා මෙන්න මේමය මෙහෙම මෙහෙම කියලා. ඉතින් ඒ පහළලා තියෙන ප්‍රීති ලකුණු ගොඩාක් පහළකට දැම්ම මුණ දිහා බලාගෙන හිටියා දැන් හොඳක් කියනකම්. පරිවර්තය කිව්වා මොකද්ද මට කිව්වේ මඩේ එරිලයි කිව්වා. මම බලන්නේ කිව්වා මේ මෙච්චර ලස්සන භාවනා කරලා ඊට පස්සේ කිව්වා ඕකට තමයි ඇතුළත නතර වෙනවයි කියන්නේ. තමන්ගේ ඇතිවෙච්ච භාවනා ගුණය තමන් මගේ කරගෙන ඒක ඇතුළට නතර වීමක් වෙනවා. බාහිර පිට නතර වෙනවයි කියලා කියන්නේ හිතවිලි නිසා හිත පිට යන එක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ විශාල ගැඹුරු මේ සංසාර සාගරේ මං ඇතුළත නතර වෙන්නෙත් නැතුව පිටතට යන්න දෙන්නෙත් නැතුව මධ්‍යම මාර්ගයෙන් ගමන් කරයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මතක් කළා කියනවා "ඔව්ව ආවයි" කියලා අපි ඕකකට කරන භාවනාවක් නෙමෙයි මෙච්චර මේ වටිනා සීලයක් රැකගෙන ජීවිතයක් පූජා කරලා කරන ආලෝක මට්ටමකේ සතුටු වෙන්න නෙවෙයි. ඒ ආලෝක පෙර ලකුණක්, පෙරමග ලකුණක් කරගෙන දිගට මිදිරට යන්න ඕනේ. නිසා හිත බාහිරයට ගියා නම් ඒකත් බාහිර නිවනට බාධායි. හිත මේ ඇති වෙච්චි ප්‍රීති වගේ දේවල් අල්ලගෙන එහි නතර වුණා නම් ඒකත් නිවනට බාධාවක්. ඉතින් දේවතාවෙක් ඇවිල්ලා දරුවචනසිංහ අහනවා දේවතා සංයුත්තේ පටන් ගන්න මේ සූත්‍රයෙන් ස්වාමීන් වහන්සේ මෙච්චර මේ භයානක වූ මේ සැඩසයි සැඩපාර වතුර සහිත මේ සංසාර ගමනේ ඔබ වහන්සේ ඒකට උනේ කොහොමද? කියන මම ඇතුළත නතර වුණෙත් නැහැ පිටත විහිදෙවෙත් නැහැ ඇතුළත නතර වෙනවයි කියලා කියන්නේ මේ Tamand ඇති වෙන මේ සීලයෙන් ප්‍රීතියෙන් සමාධියෙන් ඇති වෙන ගුණ මත නතර වෙලා අරමුණ පාවා දෙන්නේ නැහැ. නැත්නම් අරමුණ වෙන බාහිර අරමුණු නිසා හිත පිට දුවන්නේ නැහැ. ඒකට උපමාවක් දෙනවා මම පිටතට හිත ගියා නම් ඕනෑමට වැඩිය දඟලන්න ගිහිල්ලා වතුර දියරරට ගහගෙන ගිහිල්ලා මැරෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇතුළත නතරුණයි කියලා කියන්නේ වතුරේ ගිහිලා නැහිනවා. එතනම ඒකට ගිහිල්ලා වෙන. මම ওই දෙකටම අහුවේ නැතුව දීවැලේ ප්‍රමාණය දීවලක පාන කියලා තමයි ඒකට උනේ කියලා. එනිසා මේ ප්‍රීතිය පිළිබඳව හොඳට තීරුම් අරගෙන තියෙන්න ඕනේ. ඒක ඇත්තටම මේ ප්‍රමෝ මේ උනන්දු කරන ප්‍රගමණයක් පෙන්වන ලකුණක්. නමුත් ඒක නෙවෙයි නිස්සාර. ඒක හොඳටම අර සතිය තියෙන බවට ධම්මවිචේ තියෙන බවට විරිය තියෙන බවට ලකුණ. ආන්න ඒක දැනගෙන අපි අනිත් දවසෙත් මේක ගන්නෙ කොහොමද? ඒක ආපුවාම තව තවත් වෙනකට වඩා සත්‍යමත්ව මූල කර්මස්ථානේ. ඇත්තට මේ වෙනකොට මූල කර්මස්ථානේ ගොඩාක් දුරට ගෙවිලා ගිහිල්ලා. නමුත් නැවත නැවතත් මේ තිබුණු පදනමට හිත ගන්නෙ කොහොමද කියන එක නම් ඉතාමත්ම වටිනා සූරකමක්. ඒ මොකද මේ ප්‍රීතියට ඒ තරම්ම මනනන්දනීයයි, මනබන්ධනීයයි. නමුත් ඒක හරියට ගුරුවරයාට වාර්තා කරන්න තේරුම් ගන්න ඕනේ. සමහර වුණ මෙනේ කරන මෙන්න මේ වෙලාවේ සමහරට මේක මේ සක්මණේදිත් එනවා. සමහරලාට මේ මට්ටමට ඒ භාවනාව ආවට පස්සේ මේ পায় පුළුන් ගොඩක තියනවා වගේ. পায় තියලා සමවර කරගන්න බෑ. කලල් වෙච්ච මඩ කැවිදින කෙනෙක් වාගේ එන්න පටන් ගන්නවා. ඒ වගේම වැඩක් කරන්න ගියාට හැම වැඩකදීම Tamanට පුදුමාකාර සමබර ගතියක් පේන්න පටන් ගන්නවා. ඒක මේ මට ගුරුවරයාටත් හම්බුෙන්නේ නැති මට විතරක් හම්බෙච්ච ලොකු දෙයක් කියලා හිතලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ගන්න නැතුව ප්‍රීති සම්බොජ්ජංගයයි මේ පහළ වෙන්නේ කියලා තේරුම් අරගත්තොත් ඒ පුද්ගලට මේ ප්‍රීති සම්බොජ්ජංගයේ ඝන බහල කිරීමට දැඩි කර ගැනීමට හොඳ ආభాෂයක් වෙනවා. ඒ තුලින් තමයි යෝට ඊගාට එන්න තියෙන පස්සද්ධිය. සංසිඳීම නම් වූ සම්බොජ්ජංගයට යන්න පුළුවන්. මේ ප්‍රීති අවස්ථාවේදීවත් ඒක හරියට හසුරුව ගන්න බැරි වුණොත් ඒ පුද්ගලයා හැමදාම එතන එතන වැටෙන්න පටන් අරගන්නවා. අර ග්‍රීස් ගහේ නගින කෙනෙකුට වාගේ මඟට ගිහිලා වැටෙනවා. අනේ නිසා හොඳට තේරුම් අරගන්න ඕනේ අර කලින් කලින් කරපු නැත්නම් සත්‍ය ධම්මවිචේ වීර්ය වශයෙන් වඩපු බොජ්ජංගවල ප්‍රතිඵලයක් මිස මේක පෙරමග ලකුණක් මිස මේතන නතර වෙන තනක් නෙවෙයි. ඒ නොවීමට නම් හැම වෙලාවෙදීම මම මේ වැඩ කරන්නේ නිවන් පිණිසයි. එහෙම නැතුව මේ මගදී හම්බෙන පුංචි පුංචි මේ ආලෝකවලටවත් වෙන දේවල් වලට නෙවෙයි. ඇත්තටම මෙතනදී පටලවා ගත්තොත් ඒ වෙලාවට ඇහෙන සද්ද, ඒ වෙලාවට දැනෙන ප්‍රීතිය, ඒ වෙලාවට කියන්න පුළුවන් දේවල් බය වෙන්න එපා කෝවිලක් දාගෙන පේන කියන්න පටන් ගන්න ඉඩ තියෙනවා. මට දෙවියන්ගේ වරම ලැබිලා තියෙනවා. මං කියන ඕන දෙයක් හරියනවා. ඒ වගේම ඕන කෙනෙකුට මට ඕනේ ධර්මයක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් කියලා පුදුමාකාර පටලැවිලි අද තියෙන ලෝකේ. ඇත්තටම කියනවා අටුවාවේ මේ தත්ත්වයටපත් වෙන්නේ නැහැ දුස්සීලේ. මේ தත්ත්වයටපත් වෙන්නේ ආර්යයන් වහන්සේ තමයි. මේ අතරමැග ඉන්න සාර්ථක යෝගාවචරයෙන් හම්බෙන මාරෝපක්‍රමයක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඇත්ත විශාල ගෝල බාල පිළි සූදානම් කරන ඉතින් බණ කියන්න පටන් ගන්නවා. ඇත්ත තමයි මේ ගෝලිය ගොඩාක් දුරට යනකම් අඬ ගහගෙන යන්නත් පුළුවන්. නමුත් අන්ධ પરම්පරාවක් තියෙනවා. ඒ නිසා කවදාකවත් මේ වගේ தত্ত্ব හොනන වැඩි ඇස්තමෙන්තුට දාන්න නරකයි. හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේක යනකොට මගදී හම්බ වෙන මේ මාර බලවේග නැත්තම් මේ සීනි බෝල. මොකක් කකා හිටියොත් දත්ත මාරු වැටෙනවා. ඒක අමතක කරලා මූල කර්මස්ථානෙමයි. ඉතින් මේක කියන්නේ ගම හුඟ දෙනෙක් නීරස කරගන්න. දැන් මම මෙච්චර දුර වෙලා තියෙද්දි තායෙත් මට මේ මූල කර්මස්ථානේ මෙනෙහි කරන්න හදනවා කියලා. ඒ නිසා මේ මෙනෙහි කිරීමේ වැඩපිළිවෙල වටිනාකම කොච්චරද කියලා කියන්න බෑ. විශේෂයෙන් මේ වගේ අතුරු පාරවල් වලින් තමයි බේරලා මකට ගන්නෙ පැහැදිලිවම මෙනෙහි කිරීමෙන්. එහෙම නැතුව මේ වගේ දේවල් වලට අහු වෙලා මේ වගේ නතර වෙන්න පටන් අරගත්තොත් මෙනෙහි කිරීම පාවා දීලා ඒ පිටට බොහෝම සුළු දෙයක් වෙනවා. නියම ගුරුවරයා අමතක කරලා ඔය ලාමක ගුරුවරු දිහා පිටිපස්ස යනවා. හරි භවනා ක්‍රමය අමතක කරලා මේ ලෝකේ තියෙන විකාර දේවල් කරන්න පටන් ගන්නවා. බුදුරජාණන්සේ දේශනා කරන ඔය මේ ප්‍රමාණ සූත්‍රයේදී සඳහන් කරනවා මේ ලෝකේ ඉන්න තුන් දෙනෙක්ගෙන් දෙන්නේ රූප ප්‍රමාණයට අහු වෙනවයි කියලා. ලස්සන පෙනුමට අහු වෙනවයි කියලා. ඒ වගේම ගෝසා ප්‍රමාණය කියලා එකක් තියෙනවා. රහට්ටු කෑ ගහනවානේ අහවල් තැන හොඳයි කියලා. උන ගෝසාවට අහු වෙනවලු පහෙන් හතර දෙනෙක්. තව ප්‍රදේශයක් වෙනවා ඊටාම රූක්ෂ ප්‍රතිපatti රකින්නවා මේ මේ මුගාත්ම දුෂ්කර ක්‍රියා දුෂ්කර ප්‍රතිපatti රකින්නවා කියන ලූක ප්‍රතාවට ප්‍රමාණයට අහුවෙච්චොත් 8 දෙනෙක්ගෙන් 9 දෙනෙක්ගෙන් 10 දෙනෙක්ගෙන් 9ක් අහුවෙනවා කියලා තියෙනවා ධර්ම ප්‍රමාණය කියන එක අහුවෙන්නේ නැහැ කියලා තියෙනවා ලක්ෂයකට එක්කෙනෙකුටවත් ඒ නිසා මේ රූප බලාගෙන යනවනම් ගෝසාව බලාගෙන යනවනම් දුෂ්කරවත් බලාගෙන යනවනම් අපි කොච්චර දෝ සංසාර කරපු එකම වැරද්ද කරන්නේ අපි ධර්මයේමයි ප්‍රමාණ කරන්න ඕන. ਸਰවචනසික පෙන්ලා දීලා තියෙන භාවනා කරනකොට මේවා ලැබෙනවා. ඒක කවදාකවත් තණ්හාමාන දිට්ඨිය වලින් නැතුව ඇත්ත ඇති හැටියෙන් ගුරුවරයා ප්‍රකාශ කරනවනම් මුල සිට අග දක්වාම දිගටම මෙනෙහි කිරීම කරනවනම් කවදාකවත් ඔය සතිය පාවා දීමක් වෙන්නේ නැහැ. මම දැන් මෙතන කියන තැනින් හිත පිට යන්නේ නැහැ. වාහනේ පාරෙන් පෙරලෙන්නේ නැහැ. පෙරළුණත් නැවත Tamanට ගන්න පුළුවන් ශක්තියක් එනවා. එතින් බලනකොට මේ ප්‍රතිඵල පැත්තට එනකොට භාවනාවේදී විශේෂ ලාභයක් නැහැ. තාමත් ප්‍රතිදද කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒකෙදී තාම වැදගත් ප්‍රමෝද කරන චෛතසිකයක් තමයි මේ ප්‍රීතිය. නමුත් ඒක අර වගේ පටලවා ගන්න පුළුවන් විශේෂම විපස්සනාවයි. සීලේදී සමාධියේදී නම් ඒක ප්‍රශ්නයක් නෑ ඒක පෙරමක ලකුණක් වෙනවා. මොකද විපස්සනාවට යනකොට මේ වගේ දේවල් වලට අහු නොවි යන නිසා තමයි කියන්නේ මායයටවත් බෑ වටන්න විපස්සනාව හරියට තේරෙනවා. ඒ නිසා හොඳ ගුරුවරයෙක් අල්ලා ගන්නවයි කියන එක තමන්ගේ භාවනාවෙන් තමන් යම් ප්‍රමාණයකට මේ වරදි වැරදි හදාගෙන මිසක විනිශ්චය කරන්න අමාරුයි. කාටවත් කියන්න බෑ අතෙන් ගියොත් උඹට හරියයි කියලා කියන්න බෑ ගිහිල්ලා කාලා බලලම කරන්න ඕනේ. ඉතින් මනකොට මේ ප්‍රීති රයිස් එකේ වගේ හරිම මේ තෝරන බේරන જાති ප්‍රතිඵල ගිනහැර දාන දක්වන දෙයක්. නමුත් මම අර කුම්ම දේශනාදී උත්සාහ කරා වගේ ඒක අනතුරු අඩුපාසු තනක් නෙවෙයි ඕන තරම් මේක නිසා මඩවල කේරෙනා වගේ තත්ත්වකටපත් වෙන ලොකු සංසය සඳහන් කරලා තියෙනවා මේ කටුකෝල් සහිත අන්ධකාර වේලාවක කූඩල්ලෝ ඉන්න නපුරු සර්පයෝ ඉන්න කටුකෝල් සහිත වනමුර්ගයෝ ඉන්න කැලේක රින්ගාගෙන රින්ගාගෙන යන කෙනෙක් යම් විදියකට ඒ කැලේ ගෙවාගෙන වෙල්ෙලියකට ආවොත් එයාට අඩියක් තියෙන නැගිටලා යන්න පුළුවන් තත්යකට එනවනේ. ආන්නේ වගේ තමයි මේ නාම රූප පරිච්ඡේ ඥාන පච්ච පරිකාර ඥාන සම්මසන ඥාන ළඟට එනකොට යෝගාවචරයට කැලේ රින්ගන්න ඕනේ නැහැ. එලි වෙනවා. නමුත් හරුවචන ලොකුලවන් සඳහන් කරන හැබැයි මේ වෙල්ෙලියේ මඩ තියෙනවා, එරෙන්න ඉඩ තියෙනවා කියලා. මේ ලාභයට, සත්කාරයට, ප්‍රශංසාවට, කීර්තියට සට්ටු කියන දේවල් වලට අහන්න පටන් අරගත්තොත් මේ වගේ ಗುಣධර්ම එනකොටම අධිතක්ෂේරුවටපත් වුණොත් එතන ගිලී නැහින්න පටන් අරගන්නවා. දැන් යෝගාවචරය මෙවුවා පිළිබඳ හොඳ අවබෝධයක් ඇතුව ධර්ම සාකච්ඡා කරමින් Taman ඇති වෙන දේ හරියට ප්‍රකාශ කිරීමෙන් සහ Taman පිළිබඳව අධිතක්ෂේරුවටපත් වෙන්න උනේ නැත්නම් මේ ඇතිවෙච්ච ප්‍රීතිය යානාවක් වඩපත් කරගෙන සුඛෝපභෝගී යානාවක් වඩපත් කරන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒ නිසා එවැනි ශක්තියක් ධෛර්යයක් බලයක් ඇති කිරීමට මේ කරපු ධර්ම දේශනා හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරනවා. සියලු දෙනාට එසේ නමුත් මේ ප්‍රීතිය හැකිතාක් තුරට බුත් විඳ ගන්න ලැබිලා මේ දුෂ්කරවත සතුටින් සරුවචනාංශගේ සුගතයන් වහන්සේගේ ශිෂ්‍යයන් වශයෙන් සතුට මුහුණින් යුක්තව මුහුණ ජීගෙන යන්ට මේ සම්පහන්සනයක් ලැබීමෙන් ලැබගෙන සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්දිය ධර්ම තව තවත් ශක්තිමත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. කියන්න කරන්න දෙයක් තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා ඒක සාකච්ඡා කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි යනවා මේ සුදු ඇත්තන්ගේ ධර්ම සාකච්ඡාවට. ඈ? එකම නෙවෙයි. ඒක මේ Taman දැනගන්න ඕනේ මෙන්න මෙතන ඉන්නේ කියලා. දන්නේ නැත්නම් ගන්න මූල කර්මත්තාන්න. ඕන වෙලාවක මූල කර්මත්තාන්න ගිය ගමන් අරසාව තියෙනවා. ඒ සක්මන් කරනකොට එකක්. එදිනෙදා වැඩ කරනකොට තව එකක්. පරියන්කේදී නම් Taman ගත්ත ආනාපාන ආනාපාන තමයි. හැබැයි ඒකෙම නෙවෙයි නිවන් දකින්න. නමුත් ඒක තමයි අපිට යන්ත්‍රයක් බවට ආරක්ෂක යන්ත්‍රයක් බවට පත් වෙලා තියෙන්නේ. මොන්නම සැකයක් තියෙනවා නම් දාන මූල කර්මත්තාන්න දාපු ගමන් ඔක්කොම විසඳලා පෙන්ලා දෙනවා. වෙන කොහෙ ගියත් පැටලෙන්න ඉඩ තියෙනවා. ඒව ඕන වෙලා චින්තාමය ඥානෙ වෙන්න පුළුවන් ප්‍රත්‍යක්ෂේ පච වෙන්න ඉඩ තියෙනවා. ප්‍රත්‍යක්ෂේ යටපත් වෙන්න ඉඩ තියෙනවා. අද තියෙන භාවනා දියුණුවයි කිව්වට අද ලංකාවේ තියෙන භයානක තත්ත්වය ඔන්නෝකයි. හැමදේම වෙනස් කටහනකින් ඇහෙනකොට අලුතෙන් ඇහෙනවා ලොකු ශක්තියක් තියෙනවා. නමුත් වෙන්නේ Taman යාර එල්ලේ කඩන එක තමයි. ඒ නිසා ඒක කඩන්න නැතුව කරන්න දෙයක් නැහැ දැන් තියෙන හැටි. මොකද පුළුවන් තරම් මතක තියාගන්න එහෙම වෙනවනම් සැකයක් තියෙනවා නම් දාන්න මූල කර්මත්තාන. දැම්මඩ පස්සේ හරිනම් එහෙනම් ආයෙ ඕනේ ළඟ පිළියම් කරගන්න පුළුවන්. එහෙම නැතු එකින් එකට කකා කකා ගියොත් කොහේ යනවද කියලා හොයන්න බෑ. ඒක තමයි අද උඟාක් වෙලා තියෙන්නේ. මොකද භාවනා කඩ තියෙන්නේ. ඕන තරම් විකුණන්න තියෙනවා. ඒ වගේම මිනිසුන්ට හරි අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා කොයි දේ කිව්වත් විකිනෙනවා. පොළට මොනවා හරි ගෙනිච්චොත් කොහොමදත් විකිනෙනවා. ඉතින් අද පොළ ඇරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා නමුත් අපිට ජීවිතේ බොහොම කෙටි කාලයයි තියෙන්නේ. අපිට ඕන වෙලා තියෙනවා මේකේ වැරදෙන්නේ නැතුණ යන්න බෑ. වරදිනවමයි. නමුත් ඒ වැරදි කර්මාවල අහක දාන්න එපා. නැවත ඒක චක්‍රීකරණය කරලා ඒ රාත්තල් ගාන කනකොට මඩ ගාන කිරලා කණ්ඩේ කියලා විතරයි කියන්නේ. මඩ කණ්ඩ වෙනවා. ඒක ෂුවර්. ඒක අහන්න දෙයක් කනකොට කාබන් කිරලා. නැත්තම් ඉතින් කවුරක්වත් එන්නේ අපටයි තේරෙන්නේ අත්තල් ගාන බඩේ එකතු වෙනකොට කිඹුල මැටි ගිල්ලා වගේ සීමාවක් නැහැ. තියෙන්නේ අද ඒ තරම්ම මේ සෝබන වැඩ. නමුත් අපිට අර ධර්මයකුත් ලැබිලා තියේදී අපිටත් මේ අපි යන්නේ නිවනටයි කියලා දන්නවනම් එන්නේ එන්නේ එන්නේ එන්නේ තේරෙන්න පටන් අර ගන්නවා මේකට වෙන කවුරක් අපිට උදව් කරන්නේ නැහැ තමන්මයි උදව් කරන්න තියෙන්නේ නිතරෝ මගේ එකම දෙයයි මම කියන්නේ නිවනෙන් මේ පිට මොන්නම දෙයක් ප්‍රාර්ථනා කරන්න එපා කෙරුවොත් නම් ඉතින් ඒක ඉතින් කොහොමඩක්වත් සාහිතික වෙන්න බෑ ගොඩ දෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ මේ පිට තියෙන දේවල් ඔය සාමාන්‍ය ලාමක දේවල් එහෙනම් ඉතින් සෝරි කියලා තමයි කියන්නේ තියෙන්නේ. වැරදුනට කමන්නේ නිවනම බලාගෙන යන එකමයි. එතකොට ගා කඩුවේ වෙන්න තියෙන මේ හීන බෝල කන ගතිය අඩුයි. මායා වෙන ගතිය අඩුයි. ඒ නිසා එවැනි પરමාර්ථ ඇතිවත්වම තමයි ආශ්‍රය කරන්නේ. ආශ්‍රය කරනකොට කෙනෙකුට තේරෙන පටන් ගන්නවා කොහොමද මේ අතු මේ නිවැරදි යන්නේ කොච්චර මේ අතර තියෙද්දි පිරිස මේ අතර අතුරු පාරවල ගිහලා වැටෙන්නේ මොකද කියන එක තේරෙනවා. මොකද සර්වඥාන්සාර වීර්ය සම්පෝඥකින් කියවගේ උන්වහන්සේ හේතු ධර්ම සම්පූර්ණ කරලා මිස කවදාකවත් ඵල අපේක්ෂා කරන්නේ වෙන ක්‍රම වලින් ඵල අපේක්ෂා කරනවා නම් ඒ ඵලයක් ලබන්න හේතු සම්පාදනය කරන්න ඕනේ. හේතු සම්පාදනය කරා නම් ආයේ යදින්න කල්පනා කරන්න ඉල්ලන්න දෙයක් නෑ ඵල ලැබෙනවා. මේ දෙක දන්නවා මොකටද අපි මේ කෙටි මාර්ග හොයන්නේ. මේ ළඟදී හිතාවර රාමසික මහත්තයෙක් එයාටත් මම බණක් කිව්වා. ඒ මනුස්සයා මට බණක් කියලා ගියා. ඒක තියෙන්නේ මේ සූත් මොකද මේ මට මතක නෑ මේ ජාතක කතාවක් කියලා. මොනවාට මේ අහපැත්ත ඇති. ඒ මේ පස්සේ බෝසතාණන් වහන්සේට වෙච්ච එක සරුවචන් සිතනකනේ කවදාකවත් කිටි මාර්ග හොයන්න එපයි. කිටි මාර්ගයක් කියන්නේම අවස්ථාවාදී. Taman හේතු සම්පාදනය කරන්නේ නැතුව black by chance හම්බෙයි කියලා හිතනවා. කද්දාක හොඳ දේ නම් හම්බෙන්නේ. ඒක කවදාකවත් කඩුවත් එකෙන් පැනලා යන්න එපයි කියලා කියනවා. පාරේ කඩුවත්තක් තියෙනවා අයින් කරලා යන්නයි කියලා කියනවා. කඩුවත් උඩින් පැනලා ගියොත් එහෙනම් ඉතින් කොහෙද ආයෙ ගෙවන්නේ? කවදාකවත් දැක්කට පිළිගන්න එපයි කියලා තියෙනවා. කවදාකවත් ඇහුවට පිළිගන්න එපයි කියනවා. කවදාකවත් දැක්කයි ඇහුවයි දෙකම උනත් බලන්න නැතුව මේ මේ විමසන්න නැතුව පිළිගන්න එපයි. ඒක කරුණාපහම නැත හිටගෙන ඉඳලා කියලා කියලා ගියා. මට හොඳට මතක හිටියා. මොකද මම මෑතක් වෙනකම්ම තිබුණා අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන මට කෙටි මාර්ග හොයන්න පුළුවන් වෙයි කියන ආසාව. දැන් නැහැ. දැන් මේක තාමත් ඇති ලේවල දැන් හිතනවා දිග්ගම පාරේ යනවා. ලෝංගස් කට් එක යන් ඒක ෂෝට් කට් එකට වැඩිය ටිකක් කෙටි. ෂුවර්. ඔය ෂෝට් කට් එක ලෝංග් කට් එකට වැඩිය ටිකක් දිගයි. ඒකයි ඒකට ෂෝට් කට් කියලා කියන්නේ. අද මේ හොයන්න වදන ක්ෂණිකෙන් කියාපු ක්ෂණික පොල් කිරි ඔක්කොම ක්ෂණික තමයි. අන්තිමට මැරීම ක්ෂණික තමයි. අර පරණ මිනිස්සු නෑ පරණ වීජාති තියාගෙන ඔය වැඩ කරලිවල ඔය මුඛ කල් යන වී අරගෙන කනවා. ඒක වෙන්නේ තියෙන මහා ඝනමිති කාලයක. නමුත් මේ මිනිස්සු ගොඩක් කල් ජීවත් වෙනවා. මේ ක්ෂණික මාර්ග වලින් කවදාකවත් හරියන්නේ නෑ. දෙවිවරු මේක හරියටම මේ කරන්නේ හරියටම කරපුවා කියන දැන් ඒවා දෙවියන් දෙවිවරු. ඊළ දෙවියන්ගෙන් අහන්න ඕනේ. මයෙන් අහලා හරියන්නේ ඒක. මේකින් මේ මම පොඩි. ඒ දොස්තර වෙච්චාම වෙන වැඩ ඔය. මේ ඒවා උපදේශ තමයි සෝවාන් වෙලාද. ප්‍රශ්නයක් නැහැ. ඒකට කියන්නේ නැහැ මම අර මෙහෙට නිසරණ වහන්සේ එනකොට මම ආවේ වීරකෝම මහත්තයත් එක්ක. ඒ වීරකෝම මහත්තයත් එක්ක උනොත් ඉතින් මේ වාහන එන ගමන් ඒ මහත්තයා BPS එකේ ඉස්සර හිටපු කවුරු හරි ගියාම හම්බෙන්නේ මේ මහත්තයා. ඉතින් එක්කෙනෙක් ඇවිල්ලි වෙලා යාට කිව්වලු වචන දෙක තුනක් කතා කරනකොට මම අනාගාමී කියලා. එම් ඉස්සරහ මේ ඉතින් කතායි මහත්තයා කිව්වලු ප්‍රශ්නයක් නෑ කරබන් ඉතින් ආ ඉන්නේ නැතුළු නැවත නැවතත් කියනවලු ඒකමලු කියන්න හදන. වීරකෝම මහත්තයා වැඩ. එයා ඇවිල්ලා කියනලු මේ අනාගාමී. ඉතින් මේ මහත්තයා කියනවා මේ ඉවර කරන්න ඕනට හොඳට තරහ වෙන එකක් කිව්වලු. කියපු ගමන් කේන්ති ගියා. කේන්ති කියලා බැන්නලු. ඔව් බැන්නලා ඉවරලා මිනිහා ගියාලු යන්න. ඊට පස්සේ කියනවා අවුරුදු 3-4කට පස්සේ දෙවියන් මිනිහා ඇත්තටම අනාගාමී කියලා. මොකද අනාගාමී කියන්නේ ආයේ එන්නේ නැහැ කියන එක. ආයේ ආවේ නැති කිව්වා. දැන් හදන්න බෑ අපි ලොකු සාන්තේ ඉන්න කාලේ. ගොඩක් දෙනෙක් දැන් මේ අපි දන්නවා ඒකට ඒකට මොනවාක්වත් මොනම තාරිකවත් අපිට පිළියම් කරන්න බෑ. අපිට පුළුවන් වෙන්නේ අපි හැදෙන එක විතරයි. අපිට ඒ පැත්ත පිළිබඳ හදන්න හේතු සම්පatti නෑ. අපි ළඟ ඵල සම්පatti නෑ. අපිට සත්තු උපකාර සම්පත්තියක් කරන්න බෑ. අපිට කරන්න බෑ. වැරදි කරන්නේ නැහැ. අපි මොන මෙන් මින්මට දාලාද වැරදි කියන්නේ. ලෝසාති ඉන්න කාලේ පාක්‍රොඩ් එකේ ඉන්නකොට හදේගා ස්වාමීන් වහන්සේනමක් ආවා. අවිදල මට කිව්වා ලොකු සංජාම්බෙන්න මම කතා කරන්න දෙන්න බෑ. පොඩි වෙලා නෑ ආයසුතු වැදගත් සාසනික කටයුත්තකට ආවේ කියලා. ඊට පස්සේ මමත් ඉතින් මම පැවිදිච්චාට මාත් ගිහලා ඉතින් කොනෙන් අහගෙන හිටියා. ඊට පස්සේ ගියා මෙන්න මෙහෙමයි ස්වාමීන් වහන්සේ ජාත්‍යන්තර මට්ටමේ මෙහෙම වැඩක් යනවා. හරිම කැතයි. මෙන්න මෙහෙම මෙහෙම කියනවා මේ තත්ත්වයටපත් උනායි කියනවා මේගොල්ලෝපත් කරනවායි කියනවා. ඉතින් මේක මේ කියන්නේ මොන වැදගත් පුද්ගලයෝ උගත් පුද්ගලයෝ ඉති ඔබ වහන්සේලාට මේ මාතෘකාව දන්නවනම් මොකද්ද අපි කරන්නේ මේකට කියලා. ලොකු සාංශි කිසිම බරකට ගත්තේ නැහැ කිව්වා අපිට ක්‍රම දෙකයි මහත්යෝ තියෙන්නේ. එයාගේ ගුරුවරයා හම්බෙලා කියන්න ඕනේ කිව්වා මෙන්න මේ වැඩක් තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේ ගුරුවරයා නැහැ. යාවි ගුරුවරයා නැහැ. එහෙමනම් යා විශ්වාස කටයුතු එක්කනකොට ගිහිල්ලා ඒ පුද්ගලයාට හේතු ගන්නන්න ඕනේ. කවදාකවත් කරන්න බෑ. ඒ කියන්නේ ඉබ්බන්ගෙන් පිටහට ගන්නවා වගේ. ඉතින් ඒක නිසා මේ මේ ශේෂ්ත්‍රයේ අත්‍තරම හුඟාක්ම ආධ්‍යාත්මික හුඟාක්ම කොහොමද කියන්නේ මේ වටිනා දෙයක් වගේම ඒ තුච්ච පහත් වැඩ මේ වගේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒවට අඟිලි ගහන්න තරම් අපිට පින් නැහැ. අපිට හේතු සම්පatti නැහැ. ඒ නිසා අපිට කරන්න බලන්නේ අපේ ජාම බේරගන්න. අපේ ජාම බේරගන්න තියෙන මේ ලේසිම වැඩ තමයි ගත්ත මූල කර්මස්ථානේ නම් මූණට දාලා තියෙන්නේ. එහෙනම් ඔබ අරසයි. අනුන්ගේ කුණ හොදන්න අනුන්ගේ කුණ අපිට ඉතර බලයක් නැහැ. ඒ නිසා ඒ වගේ අදහලා සංගීතය බහල කරගන්නවා අපි සංසාරෙ මෙච්චර කල් කොච්චරනම් මේ වගේ වැඩ කණ්ඩායම්ද කනකොට රාත්තල් ගන්න දැනතු කණ්ඩායම්ද දැන් නම් අනකොට අඩුවන රාත්තල් ගන්න ගන්න. ඒත් කරන්න දෙයක් නැහැ. ඒ කක කක තමයි යන්න දෙන්නේ. ඒ නිසා කවදාකවත් ඕවර් එස්ටිමේට් කරන්න යන්න එපා. හැම වෙලාවෙම අන්ඩර් එස්ටිමේට් කරන්න. කරලා නිතරම බලන්න සතිය තියෙනවා. සතිය තියෙනවා නිතරම පෙන්ලා දෙනවා. Taman ඉන්නේ මම දැන් මෙතනද ඒක හොඳයි. ඕවට වැඩිය නිවනටත් වැඩිය හොඳයි. මේ මොහොතේ ගත කරන්න පුළුවන්. නැත්නම් මම දැන් මෙතන මොහොතේ ඉන්නවනම් නිවනට වැඩිය වටිනවා. හැබැයි ලෝන් කට් එකක් ඒක. ඒ නිසා හරි අමාරුයි. ඒකට මේ ඔය ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථාන වලට යන්න ඕනේ ජාත්‍යන්තර විහිළු දකින්න. මේ පොඩි මධ්‍යස්ථාන වල තියෙන පොඩි විහිළු. ලොකු වගේ තමයි තියෙන ලොකු ලොකු විහිළු තියෙන්නේ. ඒ නිසා ඒවා දැකලා මේ දැක මරි ගන්න නොකරන් අබරෝ කිව්වා වගේ උඹ අහුවෙන්න යන්න එපා කියලා හොඳට මතක තියාගන්න ඕනේ. එහේ ආව මහත්තේ ඇත්තටම කෝවිලක් දාගෙන ඉඳලා. ඉස්කෝලේ ඉංග්‍රීසි උගන්වන මාස්ටර් කෙනෙක්. කෝවිලක් දාගෙන ඉඳලා මම දවස් දෙකක් බණ ඇහුවා. ඊට පස්සේ ආවා. එයාලා කතා කරනකොට මම දවසක් කතා කරන්න කිව්වා මේ ඇත්තට මේ දා ගොඩක් කතා කරා. 10ට පටන් 8ට පටන් ගත්තා නායමානකම් කතා කරා. ඊට පස්සේ මම කිව්වා මහත්තයෝ එකක් මට තේනවා මහත්තයා නිවන නෙවෙයිද ප්‍රාර්ථනා කරන්න කියලා. එහි ස්වාමීන් කියන්නේ මම ඉතින් ඔබ වහන්සේ ළඟ තියෙන නිවන් දකින්න තමයි ඒක තමයි කියන්නේ. ඔබ හොඳට කියලා කල්පනා කරලා බලන්න ඔයාගේ වැඩපිළිවෙලේ පරමාර්ථය නිවන් දැකීම නෙවෙයි. එච්චර මොහොන කැමති උනේ නැහැ මනුස්සයා ඒකයි. කියලා දුන්නාට කැමති උනේ නැහැ. ඊට පස්සේ ගිහිල්ලා නිදානත් වෙලා පහුවෙන්දට යන්නලා ඇතුළ දවසේ ඇවිල්ලි වෙලා ස්වාමීන් වහන්සේ දානම ඔබ වහන්සේ මම ගොඩක් වෙහෙස කරා. ඒ වුණාට මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඊටසේ මං කිව්වා ඇයි කියලා. දවස් තුනක්ම පහුගිය දවස් තුනේම කෙරුවේ භාවනා කරනකොට ඔබ වහන්සේට වෛර කරන්නේ කිව්වා. කේන්තියක් ආවයි කිව්වා බුදුමාකාර විදිහට මෙච්චරම මේ භාවනා කරන්න හදනකොට මේ ස්වාමීන් වහන්සේ මගේ මේ પરමාර්ථයේ මතක් කරගන්න. නමුත් මට අද තේරුණා කිව්වා ඔබ වහන්සේ මොන ඥාණයෙන් දැකලාද දන්නේ කිව්වේ ස්වාමීන් වහන්සේ මේ මං අහුවෙලා හිටපු තැනේ හැටියට ජනාධිපති කෙනෙක් අහුණත් අහුවෙනවා කිව්වා. මට ඒ තරම්ම අනුන්ගේ දේවල් කියන්න පුළුවන් ඔක්කොම කරන්න පුළුවන් ශක්තිය තියෙනවා කියලා මං හිතාන හිටියේ. නමුත් එව්ව දිගේ ගියා මිසක මැජික් දිගේ ගියා මිසක මම මේ භාවනාවත් අල්ලගත්තේ එව්ව කරන්න මිසක නිවන් දකින්න වෙන බව මට දැන් ප්‍රත්‍යක්ෂයි. ඉතින් මං කිව්වා ඒ වගේ අහුවෙච්ච මනුස්සය ගොඩ දාන්න ක්‍රමයක් කොට දාන්න ක්‍රමයක් නෑ අහුවේ නෑයි කියලා අහු වුණයි කියලා කරන්නම දෙයක් නෑ සානස්. ඒ තරම්ම මේක මේ මේ මඩ ගොඩක් අල්ලන්න අමාරුයි. මොකද ලාභ සත්කාරෙමනේ තියෙන්නේ. නිවන නෙවෙයි නම් ලාභ සත්කාරෙ තියෙන්නේ. ওই දෙක අතර මැදින් බුදුරජාණන් වහන්සේ කියන දේ හොදලා ගොඩ ගන්න බෑ. මේ පාර නිවන නම් මේ පාර ලාභ සත්කාර. ඒකට ගියොත් මේක නෑ. හරිම අමාරු. උදාකම. ඒ නිසා අපි තේරුම් අරගන්න අපි යන්නේ මේ 33000 කරට් එකක යන වයරක යන්නේ අනික වයරක වැදුනොත් ඉවරයි. මේ වෛර කීයම ගියොත් හරි. නියුට්‍රල් එකේ අත වැදුනොත් ගියා. ලොත් එකේ වැදුනොත් ගියා. වෛර කීයම ඉන්න දකල් මොකුත් වෙන්නේ නැහැ. ප්‍රීතියම තමයි සුඛයට යන්නේ. ප්‍රීතිය තව දිනු වෙනකොට තමයි ප්‍රීතිය සුඛයට දෙනවා. අවිප්පටිසාරත්තාය කෝ ආනන්ද නෑ අවිප්පටිසාරත්තාය පීතත්තාය. පමෝජත්තාය. පමෝජම් පීතත්තාය. පීතත් සුඛත්තාය සුඛං සමාදත්තාය. ඒ වගේ තමයි එකින් එකට පරම්පරාවක් යන්නේ. ඒක මේක හොඳ සම්දිස්ථානයක් ඔය ප්‍රීතිය කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රීති පරිසංවේදී අසසී සාමීති සික්කති ප්‍රීති සම්වේදී පස්සේ සාමීති සික්කති ඊගාට සුඛ පරිසංවේදී ඊගාට පස්සද්දි ඒ විදිහ තමයි પરම්පරාව. මේක තමයි හීලින් ප්‍රොසෙස් එක. ප්‍රාමෝදයෙන් පටන් ගන්න ප්‍රීති සුඛ ප්‍රාමෝද්‍ය සමාධි ඒක තමයි හීලින් ප්‍රොසෙස් එක. ඒක අනිත් පැත්ත තමයි මේ විපිලිසර තමයි අසහනී තුන්ජාම නිවර්ණ ධර්ම කුක්කුච්ච ඒවා තේරම ලෙඩ කරන දේ. 这点这个弟。